අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවකට මුළු තිලා ඉන්න වෙලාවක් මේක චන්ද්‍රරතන සාංශේ මම නැති වෙලාවේ ආරම්භ කරලා තිබුණා ආවට පස්සේ මතක් කරා මේ අද ඉඳලා වැඩ ටික කරගෙන යන්නයි කියලා ඉතින් අපිට දැන් වෙලාව වෙන් වෙලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට කවුරුත් දන්න පරිදි අපි මේකට පොදු කමඨහන සුද්ධ කිරීම කියලාත් කියනවා ධර්ම සාකච්ඡාව කියලාත් කියනවා ඉතින් අපි පැයක පමණ කාලයක් මේකට වෙන් කරගෙන තියෙනවා. අපි වැඩ සටහන සැසිවාරයේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින්. ඊට පස්සේ ඊට පස්සාව තිබුණොත් අපි සභාවෙන් බැන්නගින ප්‍රශ්න උටත් වේලාව ගනිමු. අපි ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරයේ ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද දිනේ කමඨාන් වාර්තා 9ක් ලැබිලා තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව ටික වේලාවක් කරගෙන යද්දී විනාඩි 10කින් පමණ නිදිමත ගතියක් දැනි කකුල් පන ස්වභාවයක් ගනී. ඔළුවේ තද ගතියක් හා කැක්කුමක්ද දැනේ. භාවනාවට ආධුනිකයෙකු බැවින් කරුණාකර මේට පිළිතුරක් දෙනුමින් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි. ඔව් මේ විදිහට අර කයක කයට හිත යොදලා දිගට වැඩ කරගෙන යනකොට ඒක විවිධ දේවල් මතුවෙනවා. කම්මැලි වෙනවා, උනන්දු වෙනවා, ආසහිතෙනවා, එපා වෙනවා. ඉතින් ඒව අපි ඉස්සර ගණන් ගත්තේ නැහැ. ඔහේ වෙනකොට ඒ දේ කරගෙන ගියා. දැන් මේ සතිය පිහිටුවාට පස්සේ කයේ මේ සිදුවෙන දේවල් දිගට පේන්න පටන් ගන්නවා. ඉස්සර නිදිමත වුණාට ප්‍රශ්නයක් නැහැ. බුදිය ගන්න. දැන් සතිය පිහිටන්න ගියාම නිදිමත එන එකත් ප්‍රශ්නයක්. කට උගුර කට වේලනත් ඒත් ප්‍රශ්නයක්. ඉතින් මේක ලියපු කෙනා සභාවට ගන්න පුළුවන් නම් අහන ප්‍රශ්නේ තමයි මේ විදිහට තමන් එක දිගට ඇවිදගෙන යනකොට මේ නිදිමත ගති වගේ පහළ වීම Tamanට සතිය තියෙන නැත්නම් සතිය දියුණු වෙලා තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා ඇහුවොත් අත උස්සන්න කැමතිද ලියපෙකන ප්‍රශ්න ලියපෙකන උත්තර බලාපොරොත්තු වෙන එකන අත උස්සන්න කැමතිද ඒත් එහෙම නැත්නම් මේ අත උස්සන්න කැමති නැත්නම් ඉතින් නඩුව කල් යනවා ඒහෙටට දාන්න වෙනවා ලියන්න මේ විදියට Tamanගේ ඇඟ ඇතුලේ සිදුවෙන ඒ වෙලාවේ අස්පනා පිට මේ වගේ දේවල් සිදුවෙනවා දැනගත්ත එක තමන්ට සතිය තියෙන බවට නැත්නම් සතිය තියෙන බවට සතිය සතිය දියුණු බවට ලකුණක්ද එහෙම නැත්නම් කරගෙන යන භාවනාවට සතියට බාධාවත්ද කියන එක ඒ කෙනාගෙන් ලැබෙන කට උත්තර අනුව තමයි අපිට කමඨාන සුද්ධ කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒකත් මේ කොලේ ඉල්ලගෙන ලියලා අනිත් දවසේ හෙට ඉදිරිපත් කරන්න අපි එතකොට බලමු කට උත්තරෙත් එක්ක නඩුව විභාගයට ගන්න. අදට කල් දාන්න. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටියේදී මාගේ යටිපතුලේ රේඛාවක් පෙනෙන්න විය. ඒ ටික වේලාවකදී කකුලේ ඇට පෙනෙන්න විය. පසුව මුළු ශරීරයේම ඇට සැකිල්ල පෙනෙන්න විය. එසේ සිදුවේ කුමක් නිසාදයි කියා පහදා දෙන්න. හරි ඉස්සල වෙලා එකනට දලා තියෙන නිදාගෙන ඉන්න එකේ හිතේ ගතියක් දැනලා තියෙනවා. නැත්තම් අරූප පැත්තක්. දැන් මේකේ පේනවා. ඒ ඇවිදින කකුලේ ස්වરૂප පේනවා. රේඛාවක් පේනවා, පැලෙනවා පේනවා. ඒ වගේ පේන දේවල් භාවනාව නිසා Tamanට ලැබෙන ලාභයක්ද නැත්නම් මේක භාවනාවට කරදරයක්ද කියන එක තමයි මට දැනගන්න ඒ දෙවෙනි එක තීපෙකන කැමති දාත උස්සන්න විභාගයක් ගන්න නඩුව විභාගයට ගන්න. ලියලා තියෙන විදිහට මේ රචන දෙකම රචන කළා තියෙන විදිහට ඒක කරදරයකට අරගෙන තමයි මට ඒක තේරෙනවා. නැත්නම් ඒ ඉදිරියට ඉදිරිපත් කරගත්තොත් මට පුළුවන් සභාවේදී උසාවියේදී මේකට වෙනස් විදිහකට බලන්නටි කියලා දෙන්න. අනිතික අඩු ගන්න සභාවට එතකොට ඒක ලොකු පූර්වාදර්ශයක් වෙනවා. ඒ නිසා ලියපු කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් හොඳයි. ඒ නැත්තම් ඉදිරිපත් වෙන්නේ නැත්තම් අනිත් දවසේ ওই ප්‍රශ්න නැවතත් ලියන්න කයේ හිත නැත්තම් අතීතනාගිතන ඔය මොනවා වුණත් අපි දන්නේ නැහැ. දැන් මේ කයේ හිත තියෙන නිසා සතිමත් වෙන නිසා මේ එන හැම දෙයක්ම අපි ප්‍රශ්න කරගන්න. ඉතින් කොහෙද භාවනා දියුණු වෙන්නේ? ඉතින් ඒ නිසා බලන්න මෙහෙම දේවල් වෙනකොට භාවනා කරනකොට අදත් වෙයිනේ. වෙනකොට බලන්න මේ සතියේ තියෙන නිසයි මට මේ වෙනද නැති තරම් දේවල් විස්තර පේන්නේද? එහෙම නැත්නම් මගේ භාවනාවට අරියාදුවක්. මගේ භාවනාවට කරදරයක් විදිහට පේන්නේ කියලා. අන්නේ දෙක සහිතව හෙට ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සයනස මේ ප්‍රශ්නෙම දෙවෙනි කොටසක් තියෙනවා. සක්මනේ එසේ වුවත් පර්යංකේ වාඩි වීමෙන් පසුව භාවනාවේ යෙදී සිටන විට එකපාරටම තිගැසී ඉදිරියට යනවාක් මෙන් දැනේ. නිින්ද ගොස් නැති බව මම දනිමි. දැනට දින දෙකක් පමණ එසේ වූයේ ඒ ගැන කරුණාකර පහදා දෙන්න. ඒක අරකම තා පොඩ්ඩක් ඉස්සරහට ගිය කතාවක් එතන තියෙන්නේ. භාවනා පරියන්කේ ඉනකොට ඒක පාරට නිකන් අකුණුවක් ගැහුවා වගේ පිටිපස්සෙන් කවුරු ඇවිල්ලා පයින් ගැහුවා වගේ ඒක පාට ගැස්සෙලා අවදි වෙනවා. එතකොට මම අහන ප්‍රශ්නේ තමයි ඔය දෙවෙනි ටියුබ් එක නාගෙන් අවදි වෙන්නේ තිගැස්සিলা අරමුණටද කයටද එහෙම නැත්නම් පිට නන්නත්තර වෙච්ච අරමුණකටද කියලා කිව්වොත් නම් උත්තරේ දෙන්න පුළුවන්. නැවත තමයි කලබලෙන් පස්සේ අවදි වෙන්නේ නින්දකින් නෙවෙයි නම් කියලා ලියලා තියෙනවා. අවදි වෙන්නේ අරමුණටද සතියටද කයටද එහෙම නැත්නම් කලබලයකට කංකටොල්ලකටද කියන එක කියන පැත්තින් හරි අත උස්සන්න කැමතිද කියලා මම දෙවෙනි සැරටත් අහනවා. එළියපෙකන අත උස්සන්න කැමතිද කියලා. නෑ. ඒත් එන්නේ ඒක නිසා හොඳට බලන්න අදත් භාවනා කරනකොට ඕක ඉන්න ගත්තොත් දිගටම එනවා. ගැස්සෙන වෙලාවෙදී අවදි වෙනවනේ. අවදි වෙනකොට පේන තෙක් මානේ තමන්ගේ අරමුණ තියනවාද? පේනතෙක් මානේ තමන්ගේ සතිය තියෙනවද? පේනතෙක් මානේ තමන්ගේ කය තියෙනවද? ඒකටද අවදි වෙන්නේ. එහෙම නැත්නම් වෙන වික්ෂිප්ත භාවයකටද කියන එක වார்த்தාවට ඇතුළු කරන්නයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ අද දවසේ සෑම ඉරියව්වකට ඉරියව්වකම හිස්තැනේ සතිය පිහිටවමින් භාවනාවේ යෙදුණෙමි. ඉරියව් හතරදීම හිස්තැනක් ඒ අභිභවා යන සියුම් නිසල ගැඹුරුම හිස් අවකාශයත් අත්දකි. සිතට වරින් වර සිතුවිලි ආවද ඒවාට හේතු වන තණ්හා මාන දිට්ඨි ආදී බැලීමෙන් එම සිතුවිලි නැති වී ඉක්මනින්ම හිස්තැනට යෑමේ හැකියාව ඇත. එලෙසම සිතුවිලි ඇති අවස්ථාවේදී පවා සතිය පිහිටුවීමට බාධාවක් නොමැත. එදිනදා ජීවිතයේදී ඇතම් අවස්ථාවලට මුහුණ දෙන අත්දැකීම් නිසා සිදී බිඳී යන ඇතුළත ප්‍රතිරූපය හමුවේ ඇතිවන වේදනාව දුක දෙස උපේක්ෂාවෙන් බලා සිටී. බොහොම බොහොමක්ම විට මෙම සිද්ධීන් වලින් පරාජයට පරාජය අත්ුණද අත්හැරීමේ ක්‍රියාවලියේදී සමහර අවස්ථාවලදී සිත තවමත් චංචල ස්වභාවයක් දක්වයි. ස්වාමීන් වහන්සේ ඉදිරි කමටහන් ඇතොත් ලබා දෙනසේක්වා. මේකේ පටන් අරන් තියෙන්නේ අර වගේ හතර ඉරියව්වෙම කලබල තිබුණට ඇතුලේ නිශ්චල බවක් තියෙනවා කියලා. රචනය හමාර කරලා තියෙන්නේ හිත චංචල බවක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ නිසා මේ රචනයේ ලියුපෙකනා මේ කියුවනම් ওই දෙකෙන් එකක් කියාවි කෝකත් දන්නේ නැහැ හැබැයි මේකේ ප්‍රමුඛ ස්ථානයේ ගත යුත්තේ. පටන් ගන්න රචනය නෙවෙයි ඉවර කරලා තියෙන්නේ. ඉතින් පළවෙනි කොටස ආගෙන ඉනකොට මට මෙන්න මෙහෙම උපමාවක් හිතට ආවා. සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා. ඊටාම ගැඹුරු මුහුද මතු පිට හුලං නිසා දීරැලි නිසා නිතරම කැළඹිලා තියෙන්නේ. මොහොතේ මතු පිට කල්දාකවත් නිශ්චල නැහැ. අඩියම ඊටාම ගැඹුරේ තිමිල, පිංගල, මහා පිංගල ආදී මහා මත්ස්‍යංගේ හැසිරීම නිසා කැළඹිලා තියෙන්නේ. මැද කොටස කවදාවත්ම කැළඹෙන්නේ නැහැ. ඉතින් අපි අර කැළඹෙන දේවල් ගැන කතන්දර කියලා පුරුදු වෙලා ඒ නිශ්චල තැනක් අපේ මහමුදේ තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මොහොතේ වඩදී එනවා, බාදී එනවා, සුනාමි එනවා. කොච්චර සෙල්ලම් තිබුණත් අර මතු පිට විතරයි තියෙන්නේ. මැද කොටසේ ජලය කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතෙත් මැද කොටස කවදාකවත් භවනා කරත් නැතත් හෙල්ලෙන්නෙම නැහැ. අපි ඒවා දන්නෙත් නැහැ. මොකද අර හෙල්ලෙන දේවල් ගැන කතා කරන්නේ. එමෙදාම පාංගණන් කීයේද ඩොලර් එක කීයේද අගමැති කවුද ලංකාවේ ඕව කතා කර කර ඉන්නවා ඉතින් ඌව පෙරලෙනවා මැද කැලේට ගිය දවසේ පේනවා උප්පත්තියේ ඉඳලම නිවන තිබිලා තියෙනවා බල්ලා මුත් අම්මා මුත්තා කිව්වත් බලන්නේ අර පොඩි ළමයින්ට අවුරුදු 5 ඇයිදී සතිපාසලෙදි කිව්වා මේ ළමයා පටන් ගන්නකොට කියන මගේ හිතේ මොකක්වත් පේන්නෙත් නැහැ අරමුණ පේන්නෙත් නැහැ tempat කියලා ඉතින් අර ඒ ළමයට ඒක ප්‍රශ්නයක් නෑ අර උගන්නන එක්කනට කුයි කුයි ගන්නවා මොකක් හරි පැටලිලා වෙන්නේ නැති උපදෙස් දෙීම එක වැරදිලා වෙන්නේ නැති ළමයට ඒක කියා ගන්න බැරුව වෙන්නේ නැති කියන්නේ නෑ කියා ගන්න බැරිලා නේ උපදෙස් ලැබිලා කලබල නෑ මොකද ඒ ළමයා අර කැළඹිච්ච ගැන කතා කරලා පුරුදු නෑනේ තව ළමයට වැඩිම අල්ලංගෙන ගන්නව දෙයක් නෑ ඔය කොච්චර විවේක හිත තිබ්බත් දවස පුරාම කතා කරන්නේ එක්ක අනුන්ගේ කරදරයක් එක්ක නැත්තම් තමන්ගේ කරදරයක් අර නිශ්චල හිත තැම්පත් හිත අපිට නුහුරුණු පුරුදු වෙලා ඒක තමයි හැබැයි අපේ හැබැයි නිවහන. ඒ නිසා හොඳට බලන්න විවේක වෙච්ච කෙනෙක් විවිකේ අත්දකපු කෙනෙක් කොච්චර විවේක වුණත් නැහැ. කොච්චර හිතවිලි බහුලකම තිබුණත් අර විවේකයට මොකක්වත්ම වෙන්නේ නැහැ. කොච්චර වේදනාවක් තිබුණත් අර විවේකයට මොකක්වත් වෙන්නේ නැහැ. කොච්චර හිතවිලි ආවත් අර විවේකයට මොකුත් වෙන්නේ කරන්න බෑ. ඒක ඒක ප්‍රകൃතියක්. ඒ නිසා කවදා හරි මේ නිශ්චල භාවයේ සමාදන් වෙන කෙනාට චංචල භාවල් ගැන කතා කිරීම සම්පප්පලාප වෙනවා. නිශ්චංචල භාවය ගැන කතා කරන එක්කන නිශ්චල භාවය මගේ ගෙදර නෙවෙයි ආගන්තුකයි කියලා හිතෙන්න වෙනවා. ඒ දෙකම එක්කන හැම කෙනා ගාම තියෙනවා. ඒ නිශ්චල භාවයත් චංචල භාවයත් නිටතරම භාවනා කරත් නැතත් තියෙනවා. අර බුදුරජාණන් අපිට ක්‍රමයක් කියලා දීලා තියෙනවා චංචල භාවය ගැන කතා කරගෙන ඉන්න කෙනා ඒ හරහා නිශ්චල භාවයට ක්‍රමිකව ඒකට කියන්නේ රේකී ක්‍රමයට 1 2 3 ක්‍රමයට අනුපොබ්බ ක්‍රමයට ගෙනිලා පෙන්නනවා. ගෙනිලා කියනවා කොච්චර වුණත් ඔය ඇතුලේ තියෙන නිශ්චල භාවයට මොන දෙයක්වත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක විශ්වාස කරන එක තමයි සෝවන් වෙනවා කියන්නේ. සෝවන් වෙනකොට අචල විශ්වාසයක් ඇති වෙනවා. ඔය අම්මා මැරුණාට, ගෙට ගිනි ගත්තට, ළමයා මැරුණාට ඒ ඇතුලේ හිත මොකුත් වෙන්නේ නැහැ. අපි හිතන්නේ අම්මා මැරුවොත් නම් අම්මා මැරුණොත් නම් අඬන්නම ඕනයි කියලා. මාත් ඇඬුවා පුළුවන් තරම්. තමන්ගේම ළමයා ළමයා බබා තමන්ගේ අද්දේ උඩ මැරලා ගියාම අඬන්න තුමුණ කරන්නේ. දැන් මගේ යාළුවෙක් කියනවා එයාගේ පුතා පොඩි එකා මැරලා ඉපදිලා දවස් 3-4 මේ මිනි පෙට්ටිය අද්දකේ ඇරයි යනවලු. උදට බීලා හැබැයි. ඉතින් කිව්වලු යඟ යාළුවෙකුට කිව්වලු මචං ආපු ලෙඩේ හැටියට මැරිලා බේරුණා ඇති කිව්වලු ළමයා. තරම් භයානක ලෙඩක් ආවේ කියලා මිනි පෙට්ටිය අරයි යනවා. ඒතර බීපු නිසා ඩන්න තු ඉන්න ඇති නැත්නම් අඬ රැඬෙනවා. මොනවා වුණත් ඔය ඇතුලේ හිතට මොකක්වත් වෙන්නේ නැහැ. ඕක සමාදන් වෙච්ච දවසට කියන්න ඕන කෙනෙකුට උඹට පුළුවන් නම් මගේ සතිය කඩපන් කියලා. ඕනේ කෙලෙසයකට කියන්න පුළුවන් නම් සතිය කඩන්න කියලා. ඔය මොනවා වුණත් කැඩෙන්නේ නැහැ. ඒක නිසා අර මුල් කොටසේ තියෙන විදිහට පුලුවන් තරම් බලන්න ලෝකයේ විසමයි. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ අපි විසම ලෝකයේ සමහිත පවත්තන්ට ඉගෙන ගන්නවා කියලා. ඔය කලබල කතා කරන මිනිස්සුත් එක්ක ඇසුරටවත් යන්න එපා. වැරදිච්ච, පෙරදිච්ච, අරයාගේ දොස් මෙයාගේ දොස් කියන කෙනෙක් කන රත් වෙන දෙයක් ගහලා එලවලා දාන. ඒක තමයි සම්පප්පලාප කියන්නේ. මේ ගිහියන්ගේ භාවනාව වරදින්නේ එකම හේතුව භාවනා කරලා සතිය හදාගත්තට තියාගෙන ඉන්න දන්නේ හැම කෙනත් එක්කම කතා කරනවා. ඉතින් කතා කරපුවම අර මනුස්සයා යාගේ කුණු කුඩේ තියෙන එක මේකට දානවා. මමත් මගේ කුණු කුඩේ තියෙන කරයට දානවා. ඒ කිය කුණු කන්දල්ම තමයි කතා කරන්නේ. ඒක නිසා මේ කතා කරන්න බැරි සතා සරුපයාට සතිය කියලා දුන්නා නම් টොප් එකට කරයි. අරක වෙලා තියෙන උට කියලා දෙන්න විදියක් නැහැ. පොඩි එතන පොඩි අප්සෙට් එකක් තියෙනවා. පුළුවන් නම් ඔය කතා නොකරන එකට කියලා දුන්නා නම් සතිය දිගටම වැවෙනවා විතර. අඩු නැතර වෙන්නේ නැහැ නේ. නමුත් අර සතිය යන්නෙම ශ්‍රවණීය හරහමයි. දේශනාව හරහාමයි ඒක බුද්ධ ශාසනය පස්සේ ධම්ම රත්නේ තියෙන එක තියෙන දේශනාව හරහා. ඒ නිසා අපිට දේශනාව අහන එක හොඳ දෙයක්. කතා කරන එක හොඳ දෙයක්. නමුත් මතක තියාගන්න ඒ තැම්පත් වෙන දේවල් කතා කරන්න, අවිශ්වෙන දේවල් කතා කරන්න එපා. එතකොට තමයි තේරෙන්නේ මේ හැම මිනිස්සෙක් තුළම නිවන තියෙනවා. ඒක අර මොහොතේ මැද හෙල්ලෙන්නේ නැති කොටස වගේ ඒක දිහා බලන් ඉගෙන ගන්න කලබගෑනිවලදී. තවත් කලබල වෙච්ච අය දිහා බලන් යන්න එපා. එතකොට තවත් මේ කවුල් වෙනවා. තමන් බලන්න මේ කොච්චර දේවල් වුණත් මට කලබල වෙච්ච බව හරි දැනගන්න පුළුවන්. කංකරච්චල් වෙච්ච හැරව දැනගන්න පුළුවන්. ඒතියෙදි ජීවිතේ පවතිනවනේ. සතිය පවතිනවා. අන්න ඒක සමාදන් වෙන්න ගිය කෙනා මේ විෂම ලෝකේ සමහිත පවත්නවා. ඒක දී යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩක්. එහෙම නැත්නම් කබේ ඇවිදිනවා වගේ වැඩක්. ඒ නිසා අවසාන වාක්‍ය විතරයි මම කියන එකෙන් එච්චරම ගැළපෙන්නේ නැති අවසාන වාක්‍ය ඉතින් වික්ෂිප්ත වෙනවා කියලා. ඒ ටික මුල් කොටසේ වාක්‍ය 3-4 කියවන්න ලියපු එක නම් ඒකට තේරෙයි. ඒ ඔක්කොම තියෙද්දිත් ඇතුලේ තාමත් අර කේල් මුවේ මැද කොටස වගේ නිශ්චල තැනක් හිතේ තියෙනවා. ඒකම සමාදන් වෙන්න. ඒක තමයි අපි ඒකට කරන අනුග්‍රහය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපාන සති භාවනාව වඩන කෙනෙක්මි. විනාඩි 10කින් පමණ සිත හුස්මටම යොමු වේ. ආස්වාසය සහ ප්‍රාස්වාසය දිගු වේලාවක් පවතින විට දිගු බවත් ඉක්මනින්ම කෙටියට වැටෙන විට කෙටි බවත් හඳුනා ගතිමි. ක්‍රමයෙන් හුස්ම සියුම් වී නොදැනියයි. සිත નિરાයස નિરાයාසයෙන්ම කයට යොමු වේ. මුහුණ තද වී යටිතොල තද වී පවතී. එවිට සිත යටිතොලට අරමුණු වේ. ඒ දෙස ටික වේලාවක් බලා සිටින විට පණුවන් නලියන වාසේ දැනේ. එය සිතා ගැනීමටවත් බැරි තරම් වේගෙන් සිදුවේ. එය මුහුණටත් ඇස් පිහාට වලටත් මුළු ශරීරය පුරාම දැනුනි. ශරීරයක් නොව එකම කුට්ටියක් ලෙස දැනුනි. මේ බිඳි බිඳි ඇතිවන රූප කලාප ලෙස මට හැඟිනි. එය නිවැරදිදයි පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයිට එක එක අපිට විවිධ නම් දෙන්න පුළුවන්. කොමාරි මේ තියෙන ශක්තියෙන් අපි අභිධර්ම ක්‍රමයටයි අටුවාවටයි ඔකට රූප කලාප කියන නම දාලා තිනවා. මේ ශක්තියෙන් තමයි අපිට පේන්නේ රූපම වෙන්නේ ශබ්ද ඇහෙන්නේ ගන්ධ රස පහස ඕන දෙයක් හැදෙන මූල ප්‍රභවය තමයි ඔය. ඒකෙන් පුළුවන් ඒක රූපයක් කියලා කිව්බැලුවොත් රූපයක් වෙනවා. ඒක සද්දයක් කියලා හෙවොත් සද්දයක් වෙනවා. ගඳක් රසක් පහසක්. ඉතින් ඒ බවටපත් වෙන්නේ ඉස්සලා බැලුවොත් පේන තියෙන මේක නලියන කිසිම සීමාවක් නැති, පටන් ගන්නමක් නැති, හමාරක් නැති නාටකමක් තියෙනවා. ඒක කොස්මික් dance කියලා කියනවා. විශ්වගත නැටුමක්. ඉතින් ඒකම තමයි කෙලිසිලා කෙලිසිලා ගිහිල්ලා ඒ කම්පනේ රූපයක් බවට, සද්දයක් බවට, ගඳක් රසක් පහසක් බවටපත් වෙනවා. මේ සරුවත් chance අපිට උගන්ලා දීලා තියෙනවා. මේ ආනාපානය කියන වායෝ පොට්ටබ්බ ධාතු බවට පත්වෙච්ච මේ ශක්තිය මුල මුලට මුලට මුලට ගිහිලා ගිහිලා අන්තිමට ඔය කියන කම්පන වේග වලට දක්වා ගෙනියන්නේ. ඒ මුලට අදින ක්‍රමය යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඕනම දෙයක් පටන් ගන්න තැන ඉඳලා මුලට මුලට බලාන බලාන ගියොත් නැත්නම් හට ගන්න තැන බලාන ගියොත් ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ශක්ති විශේෂයට ගිය කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. ඒ ශක්තිය දිහා බලලා ඒ ශක්තියේ ඥාන පරිමේකමක් තියෙනවාද කියලා අහන්න. ඒ ශක්තිය බලන්ඩ පොහොසත් දුප්පත් ભેදයක් තියෙනවා ඒ ශක්තිය බලන්ඩ උගත් නුගත් ભેදයක් තියෙනවා කියලා. ඒ ශක්තිය බලන්ඩ පැවිදි උපවිදි ભેදයක් තියෙනවා කියලා. බෞද්ධ බෞද්ධ ભેදයක් තියෙනවා කියලා. ඔක්කොම ભેද තියෙනවා ශක්තිය පිරිනුනාට පස්සේ තමයි. කවුරු හරි ගියොත් එතෙන්ට තීරණ පටන් අරගනි මේ manussකමේ තියෙන පිරිසුදු ගතිය. ඒ පිරිසුදු ගතිය තියෙන්නේ ආරම්භක අවස්ථාවේ. ඉතින් අපි අර කෙලෙහිච්ච තැන ඉඳලා ආරම්භක අවස්ථාවට යනකොට තමයි අර ඉස්සලා ඉන්න කියපු කෙනා වගේ පාට ගැසිලා අතාරින්නේ. අර නොදන්නා ශේෂ්ත්‍රයට හිත යනකොට අපේ හිත එක පාටට ගැසලා ආය අරමුණට ගිහිල්ලා දානවා. ආයෙසරයක් යනකොට ආයේ තේරෙන්නේ නැත්ැනකට වගේ යනවා නින්දකුත් නෙවෙයි. මොමුත් නම් කරන්න බැරි මතකෙට හිටින්නේ නැත්ැනකට පාට ගැසලා ගිහිල්ලා දාන මුලට. ඉතින් හතර සැරයක් එහෙම කරපු කෙනෙකුට තමයි මේ කියන තැනට යන්න පුළුවන් වෙන්නේ. ගැසිලි පෙරලි මොකුත් නැහැ මුලටම ගියාම නිකන් හැම වෙලාවෙම නිකන් කිරි හට්ටියක් උතුරන්න වගේ එහෙම නැත්නම් රාකලයක් ගොජ දාන්න වගේ එතන මඩගොඩකින් බුබුලු දාන්න වගේ ඔහි පැහි පැහි පැහි පැහි තියෙනවා අපි ඔකට නමක් දැම්ම නිස්සාරණවනේ ගොජේ කිය. සර්වචනන්සේ දාලා තියෙන්නේ සන්තතිය කියන නම. the flux. ඉතින් මේක දිහා බලාන හිටියොත් ඒ ගොජේ දිහා කවදාකවත් කෙලෙසයක් නැහැ. ඒ ගොජේ රූප වේදනා සංඥා වලට නැත්තම් රූප ශබ්ද ගන්ධ වලට ගියාට පස්සේ තමයි කෙලෙස් උපදින්නේ. ඒ මූල தත්වයේ ගියාම මොකක්වත් නැහැ. හැබැයි පුදුමාකාර කම්මැලි. එපා වෙන තරම් කම්මැලි. ඒකයි අර ඉස්ලාම එකනා ලියලා තිබුණේ සක්මන් කරනකොට මට නිදිමතක් එනවායි කිය. දෙවෙනි එකනා තියලා තිබ්බේ අතන මෙතන කැක්කු පිපුරුන් එනවායි කිය. තුන්වෙනි එකනා ලියලා තිබුණා ධමල ගහපුවා වගේ මාව නැගිටලා ආපහු ගෙනත් දානවා කියලා. හතරවෙනි එකනා ලියනවා ඊටත් එහා ගිහිල්ලා. ඊයක තැනට යන්න පුළුවන්. ආයේ එයාම කෙලසිලා ගුරුසු වෙනවා ආයෙ තැම්පත් වෙනවා අන්නේ ඒක විසින්ම ගුරුසු වෙලා ඒක විසින්ම ආයෙ තැම්පත් වෙන එක තමයි පටිච්චසමුපාදේ කියලා අපිට ගන්න වෙන්නේ අපේ භාෂාවෙන් ඒ ගුරුසු කරන කෙනෙකුත් නැහැ තැම්පත් කරන කෙනෙකුත් නැහැ මොනවත්ක්ත්ම නොකර බලන්න හිටියොත් වෙන්නේ ඉඳ එමීට ඔක තැම්පත් වෙනවා ආයෙ එයා විසින්ම ගුරුසු වෙනවා ආයෙ තැම්පත් වෙනවා ආයෙ ගොරෝසු වෙනවා. ඉතින් අන්නේ වැඩ පිළිවෙලට ඉවසිල්ලෙන් බලන්න බැරි කෙනාට තමයි ඔය අතරමැදි නිදි මත ගති කම්මැලි ගති පුපුරු ගහන ගති කකුල පුපුරලා নানা ප්‍රකාර දේවල් දාන. ඉව සේරම මායාවේ කොකු. භාවනා ක්‍රමේ බුද්ධ ඥානසේ හිටියා වගේම තියෙනවා. ඉතින් ඒක දිගට වවාගෙන අපිට යන්න බෑ ශරීර ආශාව නිසා. ජීවිත ආශාව නිසා පොඩ්ඩක් උන්න කකුල පැල්ල වගේ පේනවා දැක්කොත් ඇයි මේ කියලා භාවනා නැතර කරනවා. නිදිමතක් ආවොත් එහෙම වෙන්න බෑ ඇයි නිදිමත ආවේ කියලා භාවනා නැතර කරනවා. ගැසිලා නැතර වුණොත් ඇයි එහෙම ගැසිලා නැතරුන කියලා භාවනා නැතර කරනවා. ඉතින් ඔක්කොම ගෙවාගෙන යන්න කාය පිළිබඳ ජීවිතය පිළිබඳ කොච්චර කැපකිරීමක් කරන්න වේද? ඒක මේ අපි සාමාන්‍ය දිනදා දෙන දාණේ නෙවෙයි. රුංගක් වෙනස් දෙයක්. ඉදින්දා දෙන දානම පිටි වල ලියලා නම් ගහලා ගොඩක් වැඩ කරත හැකියි. මේක තමයි උතුම්ම දානේ කාය ජීවිත নিরপেক্ষව යන. ඒ නිසා අපේ ලොකු සාංචින්න කාලේ ආවම කියන්නේ මේ මොනක්වත් නොදෙන්නේ ඒ කම්පන ජාව වේගයට යන්න සූදානම් වෙලා යන්න. ලෑස්ති මනසකින් යන්න. ඒකට කියනවා සූදානම් ශරීරය කියලා. be prepared කියලා. ඕක තමයි අප්‍රමාද කියලා බුදුරජාණන්සේ දේශනා කරේ. අප්‍රමාද කියලා කියන්නේ ඒ ශක්තිය කෙලෙසෙන්නේ ඉස්සර වෙලා වෙන දෙයක් බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා මූල ශක්තිය වශයෙන්ම තියේදී පමාණු වේ බලන්න නම් අපි පටන් ගන්නකොට බලන්නේ කෙලෙසිච්ච දෙයක් මුලට මුලට මුලට මුලට යන්න අරිනවා යන්න යන්න යන්න යන්න අප්‍රමාදීව සත්‍යමත්ව බලانے හිටියොත් කටියට පේන පටන් ඒක තමයි අද භෞතික විද්‍යාවට වෙලා තියෙන්නේ. කොච්චර කල් භෞතික විද්‍යාව මැන්නේ කිරුවේ ඇති වෙච්ච දේවල්. අද ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාට පස්සේ ඒ බවට ඇති වෙන්න ඉස්සෙල්ලා මූල ශක්ති වශයෙන් ගියාම මනින්න දෙයක්වත් නැහැ, කිරන්න දෙයක්වත් නැහැ. අසරණ වෙලා තියෙනවා. අරුවචනාංශ ඕක අවුරුදු 2600කට ඉස්සෙල්ලා දැක්කේ. දැක්කට ලේසි නෑ කෙනෙකුට ඒ ගොරසු තැනදලා සියුම් තැනට යන්න යනකොට කය පිළිබඳ අභියෝග එනවා. ජීවිතය පිටිබඳ අභියෝග එනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. ඒකට තනි වචන කියනවනම් කියන්නේ සැකේ. හිත රිදෙන්න කියනවනම් කියන්නේ අශ්‍රද්ධාව කියලා. සද්ධාව මදි කියලා. ඉතින් ඒතකොට කියයි අකෝ මේ ගෙදරතොර ඔක්කොම දාලා මේ Nissan වන්ටත් ඇවිල්ලා භාවනා කරද්දිත් අපිට සද්ධාව නැහැ කියලා කියනවාද කියලා. දැන් ඒකට සද්ධාව තියෙනවා. ප්‍රසාද සද්ධාව තියෙනවා. එබැවින් අමූලික සද්ධාව තියෙනවා. අර ඕකප්පන සද්ධාව කියලා මේ කොයි දේ වුණත් මම කාය දේවිත නිර්පේක්ෂව මම ඉදිරියට යන්න ඕන කියන සද්ධාව නැහැ. ඒක ඔක්කොටම දෙන්න පුළුවන් බැරි වේද කියන ප්‍රශ්නයකුත් තියෙනවා. අපිට එහෙම සැලසුම් කරන්න බෑ. නමුත් එල්ලීමක් කරත හැකි උතන බාධා වෙලා තියෙන්නේ කායට සහ ජීවිතේ තියෙන ආසාව. ඒ නිසා මේ ඉන්ද්‍රිය තරණ දියුණු කරන්න නම් අටුවාචාරින් වහන්සේලා ලියනවා කායේච ජීවිතේච අනපෙක්කතා උපට්ඨපේයි. Tamange කායට ජීවිතයක් තියෙන ආසාව අතහරින්. ඔය කොයි එක ආවත් මම ඉදිරියට යනවා කියලා වෙන දේ වෙන්න වෙන ගොරෝසු වෙනවා, සියුම් වෙනවා, ගොරෝසු වෙනවා, සියුම් වෙනවා. පුළුවන් නම් වார்த்தාවට දාන්න අසාධාරණයි මම එහෙම කියන එක නමුත් මම කියනවා මේ ගොරෝසු වීම සියුම් වීම වෙනකොට මම අරකට කැමති මේකට අකමැති කියලා ඒකට මනාපයි මේකට මනාපයි කියලා තමන්ගේ මනාපමනාප දෙක පොඩ්ඩක් ලියන්න පුරුදු වෙන්න. ගොරෝසු වෙනවටද කැමති සියුම් වෙනවටද නිදිමත වෙනවටද කැමති හිත අවදි වෙනවටද කය පුපුරු ගන්නා වගේ පේනවටද කැමති එහෙම නොවනවටද ඒ හැම දෙයක්ම වෙනකොට මම මනාපමනාප කොතන තියෙන කියලා අල්ලන්න බෑ ඒක. ඒක මැජික් කාර්යයක මැජික් කල්ලනා වගේ වැඩක්. මේ දේවල් වෙද්දි මම මේක දකින්නේ මනාපෙන්ද අමනාපෙන්ද. එහෙම දැම්මනම් කමඩාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ. Tamanට කවදා හරි තේරුණා නම් භාවනා කරනකොට මේ එනේන දේවල් වලට මනාපමනාප හරි වැරදි රුචි අරුචි දකින්න බැරි විදියට මේ ගේම යන්නේ. ඒක වෙනකොටම දැක ගන්න පුළුවන් නම් බුදුන් පහළ වුණා වගේ. සත්‍ය ධර්මයේ පහළ වුණා වගේ. සංඝයා බවට පත් වෙන අය බලන කෙනාම තමන්ගේ සීල පිළිබඳ පුදුම ගෞරවයක් ඇති වෙනවා. මේ ටික දැක්කේ නැතුවනේ අපි මෙතෙක් කල මේ අරක වේවා මේක නොවේවා ආදි වශයෙන් සැලසුම් කෙරුවේ. එහෙම නැතුව ලෑස්තිලා ගිහලා බලන්න කොයි දේ ආවත් නොදැක්කා වාගේ නැහුණා වාගේ භාවනා බාධා නොකර ඉදිරියට පොදු වෙනම් කරන්න බෑ. ඔය තනියෙන් තමන්ට කරතයි. ඒ වගේම Tamanට කියන්නත් බෑ තව කෙනෙකුට ඔක් කරපන් කියලා. මොකද කිසිම කෙනෙක් කැමති නැහැ හැම කාය ජීවිත নিরপেক্ষව මේ භාවනා කරන්න. ඒකට පින තියෙනවා. ඒකට තමයි අත්දැකීමෙන් අනුග්‍රහය ලැබෙන්න ඕනේ නැත්තම් වෙන්නේ නැහැ. නමුත් මෙහෙම ලියන කෙනෙකුට කියන්න පුළුවන් අනිත් දවසේ යන්න ඔය මොනවා වුණත් මනාපමනාප වෙන්නේ නැතුව එහෙම භාවනාවට යන්න අරින්න කියලා කියයි. තෙරුවන් සරණයි අතිපූජනීය නායක ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මා පළමු වරටයි මේ සෙනසුනට පැමිණියේ. ඊයේ දිනේදී මා සක්මන් භාවනාව කරන විට මිනිත්තු කිහිපයක් ගත වූ පසු මාගේ හදවතට මහත් වූ තද ගතියක් ඇති වී මා ඒ දෙස බලා සිටියෙමි. එම වේදනාව හදවතට උඩින් පැවති සමනය විය. එම අවස්ථාව මට දෙවරක් අත්විඳීමට හැකි විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙය මට අනාගතයට බාධාවක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. අනාගතයට නම් කියන්න බෑ දැනට බාධාවක් නම් අපේට උත්තර හොයන්න ඕනේ. බාධාවත්ද කියලා දැනගන්න තියෙන්නේ මේක මේ භාවනා නිසා අපි එකක්ද නැත්නම් භාවනා ප්‍රතිඵලයක්ද නැත්නම් මේක භාවනාවට අරියාදුවක්ද Tamanට පේන්නේ මේක භාවනාවට කරදරයක්ද කියන එක අත උස්සන්න කැමතිද කියලා අහම් බලන්න එළියපු එක නෑ. ඉස්සරහට ඉස්සරහට එන්න පුළුවන්. ප්‍රශ්නේ ආයෙ සැරයක් කියවන්න. ඊයේ දිනේදී මා සක්මන් භාවනාව කරන විට මිනිත්තු කිහිපයක් ගත වූ පසු මාගේ හදවතට මහත් වූ තද ගතියක් ඇති වී මා ඒ දෙස බලා සිටියෙමි. එම වේදනාව හදවතට ඕඩින් පැවති පැවත සමනය විය. එම අවස්ථාව මට දෙවරක් පමණ අත්විඳීමට හැකි විය. මේ විදිහට වෙන එක Tamande හිතෙන්නේ මේ භාවනා කරන නිසා සතිය වඩන නිසා සතිය දියුණු වෙන්න නිසා ඇති වෙන ලකුණක් කියලාද නැත්නම් මේ භාවනාවට ආපු ඌණියමක් කරදරයක් අරියාදුවක් බරක් කරදරයක් විදිහට වැටෙන්නේ. තෙරසිනේ සංහංශ මට ඒක දැනුනේ මට ඒක බාධාවක් වද්ද කියන එක තමයි මට හැඟුනේ. මොකද මේ වේදනාව මේ මොහොතේ තාම තදයට ආවා. ඊපස්සේ මම නැවතිලා බලාගෙන හිටියා. සල්ප වේලාවක් සක්මන් නොකරම හිටියා. ඉඳලා බලා ඉන්නකොට ඒක කෙලින්ම මෙතෙන්ට එනකම් ආවා. ඇවිල්ලා ඒක එහෙම සමනය වුණා. ඊපස්සේ මම ආපහු සැරයක් ආය සක්මන් කීප වතාවක් කරනකොට ආපහු ඒ වගේම ආවා. ඊට පස්සේ මම කරපු දේ සක්මන් භාවනාව එහෙම නැවතුවා. නවත්තලා පැත්තට වෙලා බලන් හිටියයි මට මේක මෙහෙම උනේ මට බාධාවක්ද කියන එක තමයි මට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඔව් ඒක නිසා ඒ දෙවෙනි සැරේ විශේෂයෙන්ම එනකොට ඒක පටන් ගන්න මෙහෙමයි, වැඩි වෙන්නේ මෙහෙමයි, අඩු වෙන්නේ මෙහෙමයි කියලා මේ වේදනා කතන්දරේ මුලැමැදාග පේනවනේ. ඔච්චර තමයි ජීවිතේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් භාවනාවේදී ඕනම දෙයක මුලැමැදාග පේනවනේ ඒකට විපස්සනාව කියනවා. ඉතින් ඇයි මේ භාවනා කරනකොට විපස්සනා වෙන්නේ? ඇයි මේ භාවනා කරනකොට වේදනා එන්නේ? ඇයි මේ භාවනාවට හුස්ම වැටෙන්නේ කියලා අහන්න ගියොත් ඉතින් ඉදිරි ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා භාවනාවේදී අපිට ඉදිරි ගමනකට තියෙන ප්‍රධානම දේ තමයි Tamanට එන අත්දැකීම් සැක කරන එක. ඒ කරන දේ හොඳටම මුලැමැදාග පේනවනම් ඉතිහාසය දන්නවනම් මොනම මගුලක් අසාර කරන්න එපා. මොකද සිද්ධ වෙන දේ ඒක අස්පනා අපිට වෙන දේ. ඒකට යථාභූත ඥානය කියනවා. ඇති හැටිය කියලා කියනවා. ධම්මට්ටි ඥානය කියනවා. ඉතින් ඒක තමයි මුලමදාග දන්නවනම් අවදීන් සිද්ධ වෙනවනම් ඒ පිළිබඳ සැක කරන කෙනාට කවදාකවත් ඇති හැටිය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේකට ලෑස්තිලා යන්න මේක මුල එන හැටි මම දාන බලාපොරොත්තු වෙන්නේ ආවා වැඩි වුණා ඉවරම වුණා. ඉතින් මේක ජීවිතේ සතියෙන් නොහිටියනම් කවදාකවත් වෙන්නේ නැහැ. අපිට ඔයිට වැඩි ගොඩාක් heart attack ඇවිල්ලා යන්න ඇති මොන මොන දේවල් හිට වෙන්නේ. දෙකම තැනකවත් අපි මුලැමැදාක දැකලා නැහැ. ඉතින් ලෝකේ තියෙන සූක්ෂමම යන්ත්‍ර හදලා තියෙන වෛද්‍ය විද්‍යාව ඕක අල්ලන්න තමයි. ඒ අල්ලන පිස්සෝ උන්ට පිස්සු. උන් සල්ලි හම්බ කරන්න ඉන්නේ මැෂින් එක පිටිපස්සේ. එකෙකුට අක්කත් වැය මුලැමැදා ගන්න. ඇල්ලුවා නම් ওই වෛද්‍ය විද්‍යාව කරන්නේ කුත් නැහැ. බුදුරජාණන්සේ අපිට දීලා තියෙන ඔන්න ලෙඩේ එන්නේ ඉස්සලා 100 තියෙනවා. ඔන්න ටික ටික ටික ටික ඇවිල්ලා වැඩි වේගෙන ගිහිල්ලා ඉවර වෙනකම්ම ගියා. ඉතින් ඕක නැවත නැවත එන්න පටන් ගත්තොත් මේක පැහැදිලිවම කියන්න පුළුවන් ඕකේ තියෙන බය නැති වෙනවා සැක නැති වෙනවා. නමුත් ඒක නොකරණ්ඩයි මාර්යා මැප් එක ඇඳලා දින. ඕක වෙච්ච ගමන් එයා කියනවා ඔය භාවනාව මට බෑ. මේක මේ මොකක් හරි නරක දෝෂයක්, හෝනියමක්, අබැග්ගයක්. එහෙම නැත්නම් ගුඪ ධර්මයක් කියලා අතත්. ඉතින් බුදුජානනාංශ කියනවා ඉතින් ඕක අතහැර අතහැර තමයි අපි 50 ගාන බුදුරු දැක දැකත් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මරණ මරිච්චවයි කියලා. දැන් වයස කොච්චර විතරද? කියන්න කැමති නෑ ඉතින් කමන්නේ ඕ ප්‍රශ්නේ ඇහෙන්නෙත් නෑ මොකද එනකොට. ඒ හොඳ නෑ එහෙම අහන එක ප්‍රසිද්ධ සභාවේ. දැන් කොහොමනම් මරනවා. ඒකේ ෂුවර් නේ මූණ බලන්න කියන්න පුළුවන් හරියට අර වෙලාව තන තමයි කියන්න බැරි මරණමයි. ඒ නිසා ওই වගේ දෙයකට අහුවෙලා මරනවා නම් අපි මේ ගෙනල්ලා තියෙනවා මෙතන මේ 10 දවසක් විතර යනකම් කුණු වෙනකම් බලන්න. මේ අනික් කටියටත් භාවනා කරලා මේ මැරෙන්නේ නැහැ කියලා හිතා ඉන්න කටියට පෙන්නන්න ඕන් අපේම භාවනා කරපු කෙනෙකුට වෙච්ච දේ කියලා. ඉතින් ඒ නිසා අනිත් දවසේ ලෑස්තිලා යන්න හදවත නෙවෙයි මොකක් ආවත් බලාගෙන ඉඳද්දී නම් වැඩේ වෙන්නේ මොකක්වත්ම වෙන්නේ ඕනෙම heart attack දොස්තර කෙනෙකුට කියන්නේ මැරෙන්නේ කලබල වුණොත් විතරයි. කරන්ට් එකක් වෙච්චාම මැරෙන්නේ කලබල වුණොත් විතරයි. ණයෙක් ගැහුවොත් මැරෙන්නේ කලබල වුණොත් විතරයි. පුළුවන් තරම් කියන්නේ ඒක උනාට පස්සේ කලබල වෙන්න එපා. ප්‍රകൃතියට හුස්ම ගන්න. ඒකට කියන්නේ ලෙඩා වෙදාට උනත් උදව් කරන්න ලේසි. කලබල වෙන්නේ මට නම් ඉවසන්න පුළුවන්. ඒත් මේ ගෙදර කට්ටියටත් එක බෑ. නෑ දැයි. ඒගොල්ලන් අපිට වැඩිය heart attack එනවා. ඒදි සිඩ්නි සිඩ්නි වල තිබුණා. එක්කෙනෙක් ඇදගෙන වැටුණා. ඇදගෙන වැටුණා දැන් ඉතින් භාවනා කරන ඉන කට්ටිය එකතු වෙලා ආකනත් ආගෙනත් ඉන්නේ නැති ඔයගොල්ලෝ මට hina යනවා මේ කියනකොට. ටික වෙලා ගියාම භාවනා කට්ටිය ඔක්කොම ආලාවෙන් පිට කරා පැරසයිකොලොජි කට්ටියට එන්නේ කිව්වා ඇම්බියුලන්ස් එක ආවා. ඉතින් ඇම්බියුලන්ස් එක එනකම් ඔක්කොටම heart attack වගේ දැයි. ඉතින් මං කො පොඩ්ඩක් වාට ඉන්න දෙන්න මොකක්වත් කරන්න යන්න එපා කියලා. ඉතින් හිටිය ඇත්තට මේ ඇම්බියුලන්ස් වල වැඩ කරන කට්ටියයි නැත්නම් ඒ වගේ හදිසියකදී කළ යුතු කට්ටිය භාවනා කරන්න බැවිලා හිටියා. ටික වෙලාවකින් අනේ ආවා පැරා මෙඩික්ස් කට්ටිය ආවා. විල්ලි වලේ කට්ටිය අයින් වෙන්න ගිහලා ඉතින් චෙක් කරා. ඒක ඔක්කොම normal කිව්වා. මොකක්වත් අපිට හැබැයි ලෙඩා කතා උත්තර නැහැ නිකන් ඉටිපන්දමක් වගේ ඉන්නවා කතා කරන්නේ නැහැ. ටිකක් වෙලා ගියාට පස්සේ මේ අපේ කට්ටිය ගිහලා ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් නැරේ මේ දෙන්න කියලා නැගිට්ටා. දැන් නැගිට්ටට පස්සේ කට්ටියට ෂුවර් දැන් හුස්ම ගන්නවනේ. වහාම මහත්තයට පොල්ලක් දුන්නා මහත්තයා කිව්වා සත්ත පහකට ගණන් ගන්න එපා. ඕක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඕම වෙන්නේ නැතුව ඉතින් ඕක කරන්න බෑ කියලා. පහුවෙන්දා මාව හම්බුනට ආවට පස්සේ මම අහුවා දැන් මේ වෙච්ච වැඩේ ගැන මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා කවදාකවත් භාවනා ගියේ නැති ගැඹුරකට ගිහිල්ලා මං හිටියේ කවුරු කතා කරත් මට ඕනේ මට ඒකමයි ඉන්න ඕන වෙලා තිබුණේ කවුරු හරි මගේ පපුවට ඇන්න දෙසරයක් මේ કૃතිම සෝසනෙට ගිහලා දෙවෙනි සැරේ බැරි නිසා මම නැගිට්ටා යුවා ඒක ඉවර වෙනකන් යන්න තිබ්බනම් කවදාකවත් ගියේ නැති කපුරක් කියලා මම කිව්වා ඒ වගේ වෙලාවට පැරාමෙඩිකල් කට්ටිය ගෙන්නන එක මොකද කියන්නේ ඉතින් මට කරන්න දෙයක් නැහැ නේ සෝංශ මම දන්නේ නැහැ එතෙන්ට යන බවක් පුදුමාකාර සනීපයකට යන හැබැයි නෑදෑයොත් එක්ක හිටියානම් විනාසයි ඒ කට්ටිය කරන්නේ ගිරාඬුවක් දාලා කට ඇරලා කසාය පොළු. මේව එහෙම කරන්න දෙන්න බෑ. එහෙම නිකන් හුස්ම එන්න නැත්නම් ආයෙ මිරිකගෙන හරි ඉන්නවා. ඒක නිසා මේ නෑදෑයෝ නෑ නේද ඇවිල්ලා. නෑදෑයෝ ඉන්නවද? ෂෝක්. ඔය වෙන්න දෙයක් වෙච්චාවයි කියලා ඔන්න වෙන්න අරින්දායි. මොකක්වත් වෙන්නේ නැහැ. එමහේ ඒකට එකම කෙනෙක් විතරක් මැරුණා. ඒ අම්මාට කියලා තියෙනවා මේ බොහොම අමාරු නේද අම්මට අනේ නෑ මහත්තයෝ එහෙම අමාරුවක් නෑ කියලා පස්සේ හදිස්සියේ කාර් එක ගෙනලා අරගෙනනකොට මගදී හට්ටට කියලා මැරුණා. ඒ අම්මට ඕනලා තියෙද්දි මෙහෙදි මැරෙන්න. මේ භාවනා කරනකොට. අම්මගේ දුව ටිකක් අපිට බැන්නා මේ සැලකුවා මදි කියලා. ඒ වුණාට එහෙම නැත්නම් මම බලන් ඉන්නවා එකෙක් දෙන්නේ කොහොමද? මරි දැන් 100ක් කමාරක් ඉන්නකොට එකෙක් මැරෙයිවත් කියලා මැරෙන්නේ නැහැ. බොරුව කරන්නේ. අර ලියපු කලින් ලියපු හතර දිනාට මට කියන්න ඕනලා තිබුණේ ඒකයි. ඒ කට්ටිය හොඳ වෙලාවට අතීස්වෙත් නැහැ ආවෙත් නැහැ. ආවන කවටාන සුද්ධ වෙනවා. දැන් මං කියපු දේ තේරුණාද? මයික් එක ගන්න කියමු බලන්න මොකද්ද තේරෙන්නේ කියලා. තේරුණා සනසයින්හස. ඔබ වහන්සේ කියපු දේ මට හැඟුණේ ඒ සක්මන් කරනකොට මට වෙච්ච ඒ වේදනාව ඒ වේදනාව වේදනාව විදිහට මම තේරුම් අරගෙන වේදනාව උත්සන්න වෙච්ච අවස්ථාවෙත් ඒ දේ මා තේරුම් අරගෙන ඒක අතෑරලා යන හැටි මම බලාගෙන හිටියා ජීවිතේ යථාර්ථයේ ඕක බව තමයි වහන්සේ පහදා දුන්නේ දෙසරයක් එහෙමයි දෙසරයක් වෙලා තිනවා පළවෙනි හැටි කලබල කරලා අතෑරියනම් මම සමාව දෙනවා මේ කාටවත් බය හිතෙනවා ඒක හැටිම තමයි දෙවෙනි සැරේ වුණාට පස්සේ තුන්වෙනි සැරයක් අපේක්ෂා කරන්න. ආයෙත් එන්න කියන්නේ. ඔය ලෝකේ මැරෙන්න ඉස්සලා එන්න තියෙන ඔය ඔක්කොම මීමැස් මොර, අපස්මාර, පාටට, කොලෙස්ටරෝල්, නයි කාලා, කරන්ට් වැඩිලා තීරම් වෙන්න අරින්න කියන්නේ. ඊට පස්සේ දවසේ වීරෙක් වෙනවා අපි. දැන් වෙලා තියෙන්නේ මේ කුල්ලෙන් මහපු පින්න පොල් ගෙඩියක් වගේ හංගලා තියාගෙන ඉන්නවා හුස හුස හුස්මක්වත් ගන්න දෙන්නේ නැහැ. හුලඟක් වදින්න දෙන්නේ නැහැ. මොකක්වත් නැතුව. ඉතින් දහස්වර මැරෙනවා. පෙස්සක් આવුත් සුළුසුනක් ආවොත් නයි කෑවොත් කික මෙරි මෙරි ඉන්න. ඔය ණය උච්චර විස නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. දැන් සරුවච්චන් වහන්සේ කියන්නේ බුදු පැටියේ මේ රජ පැටියෙක් නේ. අවුරුදු 45ක් කැලේ ඉඳලා හිටියේ සරපු දෙයක්වත් නැතුව. 45ම හිටියා. ඉඳලා කිව්වා අපට. නැති බැරිකමට නෙවෙයි. ධර්මයේ ශක්තිය මේ. මොනක්වත් වෙන්නේ නැහැ. බලවෙන හැටි බය වෙන එක ඇත්තටම සාධාරණයි. නෝ දෙක තුන උනාට පස්සේ හිතෙනවා මැරෙන්න ඉස්සෙල්ලා එන්න තියෙන සේරම මරේ මට හයි හත්ති තියෙන වෙලාව දැන් එන්න එන්න හයි නැති වෙගෙන එන වෙලාවනේ. ඒ නිසා එන දෙයකට එන්න හරි. ලිව්වටත් ස්තුතියි ඉස්සරහට ආවිල්ලත් කතා කරලත් ස්තුතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම දකුණ වම දකුණ යනුවෙන් ටික වේලාවක් සක්මන් මළුවේ ඇවිදගෙන යමි. එසේ සක්මන් කරන විට විලුඹ මුලින්ම හැපෙන බවත් ඉන්පසු ඇඟිලි දක්වා ක්‍රමයෙන් පොළවේ ගෑවෙන ආකාරයත් අත්දැකිමි. චිරිචිරි හඬින් වැලි පෑගෙන මනාසේ වැටහිනි. ටික වේලාවක් මෙසේ සක්මනේ යෙදෙන විට මාගේ වම් පාය ටික වේලාවක් මෙසේ සක්මනේ යෙදෙන විට මාගේ වම් පස උකුලේ වේදනාවක් දැනුණු අතර ඒ දෙස බලමින් සක්මන් කෙරුවෙමි. වේදනාව තිබියදීම මම දකුණු පාද පොළවට ස්පර්ශ වන ආකාරය හොඳින් වැටහුණි. වේදනාව ගැටලුවක් නොවි සක්මන ඉදිරියටම ගෙන ගියමි. පර්යංක භාවනාව මම දැන් මෙතන යනුවෙන් සිටින ඉරියව්ව මෙනෙහි කරමින් පර්යංකේ ආරම්භ කළෙමි. හුස්ම මුල මැද අග යනුවෙන් මෙනෙහි කරන විට සෑම හුස්මකටම අවසානයේ මද විරාමයක් දකිමි. ටික වේලාවකින් හුස්ම නොදැනී ගොස් සමාධි තත්වයටපත් වී මුළු කාලයම ගත කරමි. මේ අවස්ථාවේ මා සිටියේ ආලෝකයක් මැද්දේ බව මට වැටහුණි. අතරින් පතර සිතුවිලි පැමිණියත් ඒවා එසේම යන්ට දී භාවනාවේ නිරත වුනිමි. මාගේ භාවනාවට ඉදිරි භාවනාවේ ඉදිරි ගමන සඳහා වැඩදොර උපදෙස් පතමි. පොච්චාට අවසාන වාක්‍ය දිගේ තියෙන විදිහට ඔය සද්දත් ඇයි හිතවිලිත් ඇයි වේදනත් ඇයි ඇල්ලුවත් අහු වෙනවා. බලන්නේ නැතුව හිටියොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම භවනා කරත් නැතත් අරන්නේ හිටියත් gedara හිටියත් ඔය නිතරම තියෙන. අපි මොකක් හරි එකක් අල්ලනවා. අල්ලන්නේ නැතුව ඉන්න දන්නේ නැහැ. මොකද අපි තණ්හාව නිසා. එකතු කරනවා මොකක් හරි එකක් අල්ලනවා. ඒකේ ඒකේ රටාවක් තියෙනවා. හිතවිලි අල්ලන කෙනාට වේදනාව දැනෙන්නෙත් නැහැ, ශබ්ද දැනෙන්නෙත් නැහැ. අල්ලන්නෙම හිතවිලි. ඒකල කියනවා මට භාවනා කරන්න බෑ හිතවිලි කරදර කරනවා කියලා. දැන් මේ භාවනා ශාලාවේ තව කෙනෙක් කියනවා මට නම් හිතවිලි ප්‍රශ්න නැහැ මට සද්ද තමයි ප්‍රශ්න. භාවනා කරන්න බෑ සද්ද නිසායි කියලා. තව කෙනෙක් කියන මොනවද අයියෝ හිතවිලි සද්ද කියන එක මට මේ කොන්දේ අමාරු වේදනාවල් නම් ඉවරයක් නැහැ කියලා. මේ එක ශාලාවේ තුන්දෙනාම භාවනා කරන්නේ. අපි අල්ලන දේ අපේ චරිත ලක්ෂණයක්. ඒක නිසා මේ අල්ලන දේ ලියපුවොත් ඒකල මේ පොදු කමඨාන සූත්‍ර කිරීමට අයගෙන හිටියොත් වෙනේවි. ඒ දේ කරදර කරගන්න එක නැත්නම් කරදර දේ අහුලන එක තමයි අපේ තියෙන තකතිරුකම. ඒව ඇහුලුවත් නැතත් ඒව යනවා. යන්න එන දෙයක් මේ. නමුත් අපි කියන හේම් බෑ මම භාවනා කරනකොට හිතවිලි එන්න බෑ. අද්ද වෙන ඒකේ ප්‍රශ්න නෑ. ඒව ටිකක් ආවට මට කමන්නේ. තව කෙනෙක් කියනවා මට නම් වේදනාව එන්න බෑ. හිතවිලි හද්ද ප්‍රශ්නයක් නෑ. කියලා අපි අහුලන දේ සංසාරේදී අපි අහුලන දේ ඒ අනුව අපි මේ කරප්ට් වෙලා තියෙන්නේ. අපි ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. දන්නෙත් නෑ ඇත්තටම අපි දන්නෙත් නෑ මොකක්ද අහුලන්නේ. ඒ නිසා මේ වෙලාවට දන්නවනම් මේ භාවනාවට අරමුණක් දීලා ඉවසීමෙන් ඉන්නකොට තමයි තේරෙන්නේ මේක අහුවෙන්නේ කියලා. ඒකත් තව කෙනෙක් එක සංසන්දනය වෙන්න ඕන. ආන්න ඒක දැනගත්තා නම් අපේ ජීවිතේට අපිට කක්ක අහුලන්න නැතුව ඉන්නම බෑ. කක්ක අහුලන්න නැතුව ඉන්නම බෑ. ඒ අහුලන්න තියෙන අයිතිවාසිකම තමයි අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කට්ටියට කියන්නේ මට මගේ කක්කාව අහුලන්න දීපන් උඹ අයින් දෙපා ඇඟිලි ගන්න. ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. එච්චරයි මගේ එකම ඉල්ලීම එච්චරයි. මේ මට ඕන හීනේ දකින්න ඉඩ දීපන් උඹට උඹත් එකට. උඹට වැඩක් නැහැ ඉතින් අපිත් බබාලට ඒ බබාගේ සෙල්ලම කරගන්න දීලා නිකන් මේ අපි සතිපාසලේ සෙල්ලමක් කරා ළමයි 10 දෙනෙක් විතර හිට ගන්න කියන වටේට රවුමේ. මැද එක්කෙනෙක් ඉන්නවා. ඒකල බෝල හතරක් විතර දීලා අරයා ළඟින් යන්න බෝලේ ළඟින් එකනට දාන්න කියනවා. ළඟින් එකන ටක් ගාලා ලෑස්ති වෙනෝනේ ගන්න. ඉතින් අර මැද ඉන්නේ කරණ එහෙම් බෝලයක් කරනවා මෙහෙම් බෝලයක් කරනවා එහෙන් යනවා මෙහෙන් යනවා. ඉතින් කියනවා ඔන්න වගේ තමයි හිතවිලි. එන්නේ ළඟින් වදින්න වගේ. දැන් වදින්නේ යා ළඟ ඉන්න කෙනෙක්ගේ අවධානය තියනවාද කියලා බලන්න එක පහට බෝලේ දාන. හැබැයි ඊට ඉස්සෙල්ලා ඇහෙන් අයි කන්ටැක්ට් දෙන්න කියනවා. එයාට බෝලේ දාන. එයා ඊගා තව එක්කෙනෙකුට දානවා. බෝල හතරක් පහක් අරගෙනවා. මැද ඉන්න එක්කනට තියෙන්නේ බලාගෙන ඉන්න. ආයෙ ගියා මේ හයිවේ එකක් උඩින් තියෙන පාලමකට. ඒ වගේ පාලමක් ඒකේ. ඒ කල්ලිලා ළමයි 40ක් විතර හිටියා. ඊට පස්සේ කෝ එනේ එව්ව තමයි මෙහෙට එන කාර් එන හිතවිලි මෙහෙන් යන කාර් ඔක්කොම යන හිතවිලි ඔක දිහාලා බලන් ඉඳී කියලා. අපි බලන් හිටියත් නැතත් කාර් යනවා. බලහිනකොට පේනවා යුව බරපතල විදියට අර්මිනියා මේ මිනිහා ඉස්සර කරගෙන යන්න තියෙන තක්කු මුක්කුව තටබඩ තටබඩ ගාලා වාහන යනවා. ඒක ගෑනුලා මේ කියලා තියුණා පාලමුඩ ඉඳද්දි මට තේරුණා මේ එන හිතවිලි මේ යන හිතවිලි වර්තමාන මොහොත කියලා කියන්නේ අපි ඉන්න පාලම. ඒකත් හෙල්ලෙනා වගේ දැනුනයි කියන. මේක නිකන් සංගිලි පානමක් වගේ එකක්. ඒකත් හෙල්ලෙනා වගේ දැනෙනවා. ඉතින් මේ යන එන කාර් වලට මේ කතන්දර ගොතන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඒ මිනිසු මේ කොහෙදෝ යන ගමනක්. සත්‍යමත් උනේ නැත්නම් අපි මෙහෙම හොල්මනක් ඇතුලේ යනවා කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සත්‍යමත් වෙනකොට මේවා දැකීම ඒක සතියට වෙන අරියාදුවක් නෙමෙයි සතිය නිසා ලැබෙන ලාභයක්. මේ වගේ ලිව්වේ නැත්නම් කවදාකවත් උත්තර වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සාහිතික වෙනවා. මේක බලන්නත් ඕනේ බලලා කාට හරි කියන්න ඕනේ මගේ ඔළුව යකය කම්මල වගේ. එහෙන් හිතවිලි එනවා, මෙහෙන් සද්ද එනවා, මෙහෙන් වේදනාව එනවා, මෙහෙන් ආනාපානෙ පේනවා. මේ ඔක්කොම එකක්වත් මගේ නෙවෙයි. ඒක දැකලා දකින්න විදිහටම ලියන්න පුළුවන් නම් කියනවා ආර්ය විවහාරය කියලා. කිසිම කෙනෙකුට බෑ කියලාත් බුදුහාමුදුරුවෝ කියනවා. කිසිම කෙනෙකුට ඒ තමන්ගේ හිතේ වෙන දේ ඒ විදිහට ලියන්න බෑ මේ එළිය ලියලා තියෙන මේ පොත් පුස්තකාලවල තියෙන ඒවා නිකම් වමාරපු එකක් විතරයි. එක්කෙකුටවත් ඕක දැකලා නෙමෙයි ලියලා තියෙන්නේ. ඒකයි බුදුජානනාංශයේ බුදු වෙනකොටම කිව්වේ දේවකේ ලෝකේ සමහරකේ සබ්‍රක්මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුසාය තමහං ජානාමි මේ ලෝකේ ඕනම දෙයක් කෙනෙක් ඇහුවා නම් දුටුවා නම් හිතුවා නම් පත්තම් පරියහිතං අනවිචරිතම් මනසා සබ්බං ජානාමි ඇහුවා නම් දුටුවා නම් හිතින් හිතුවා නම් ප්‍රාර්ථනා කරා නම් සල්සුම් කරා නම් ඒ සියල්ලම මම දන්නවයි කියනකම් කියනවා කියනවා ඒක නොදන්න කාලේ මම ප්‍රතිඥාවේ දුන්නේ නැහැ බුදු උණයි කියලා මම දන්නවා එකකින්වත් වැඩක් නැහැ කියලා ඒ මොනම දෙයකින්වත් වැඩක් නැහැ. ඉතින් අපි කියන්නේ එහෙමනේ වැඩකුත් තියෙනවා කතන්දරත් හදනවා අල්ලපු ගෙතමන සැර දෙන්න හදනවා ඒ තරම් යන්නේ නිසා හොඳට බලන්න ඉන්න එක දිහා බලලා පශ්චාත්තාප වෙන්නත් එපේ කොහොමද ලස්සන පුළුවන් තරම් ලියන්න ලියලා බලන්න අපි මේ වෙලාවේ ගෙදර හිටියානම් අපිට ඔහොම වෙලාවක් හම්බ වෙනවද මොකදයි මේ හිතේ වෙන්නේ කියලාවත් දැනගන්න ඉතින් ඒ නිසා බැලුවොත් පේන තියෙන කක්කාවක් විතරයි හොඳට මතක තියාගන්න කාටවත් හොඳක් දකින්න බෑ අපේ මතකෙට ඉන්නේ ගොඩක් අතීතයේ අතීතයේ පශ්චාත්තාපය. ඒකේ හෙලි කරන තරම් ශ්‍රද්ධාවක් තියෙනවා. ප්‍රසිද්ධ සභාවක හෙලි කරන තරම් ශ්‍රද්ධාවක් තියෙනවා. එතකොට පේනවා හෙලි කරන්න කරන්න පුදුම ශාන්තියක් එනවා. ආවි කතායිස පාසු හොති. හෙලි කරන්නේ පහසුවක් වෙයි. අඤ්ඤමඤ්ඤ වචනයෙන් අඤ්ඤමඤ්ඤ උත්ථාපනයෙන්. එකිනෙකාට වචන කතා කිරීමෙන් එකිනෙකා එකිනෙකාව සුව තැබීමෙන් අපි ශාසනය කරනවා. ඒ නිසා අපි සංඝයා අතර පවාරණය කියලා එකක් තියෙනවා. ආපත්‍ති දේශනේ කියලා එකක් තියෙනවා. ඒ හේලි කිරීමෙන් අපි පව් සමා කරගන්න. කමඨාන් සුද්ධ කිරීමත් යෝගාවචරින්ට පව් සමා කිරීමේ ක්‍රමයක්. එහෙම නැත්නම් ditta ධම්ම වේදිනිය වශයෙන් මේවා දැකලා අපරාපරිය වේදිනිය වශයෙන් ලබනාත්මයට ගෙනියන්න එපා. හේලි කරන්න හේලි කරනකොට බුදුම ලාභයක් එනවා. ඇති දේ ඇති හැටියට හේලි කරොත් අපි ඔක්කොම එකම සහෝදර පිරිසක් වගේ එකම අම්මගේ දරුවෝ වගේ පුදුමාකාර සහෝදර බන්ධනයක් එන්න පටන් ගන්නවා. එකම පවුලේ වගේ. කොහෙ ගියත් ඒකට පේනවා අනේ බුද්ධ ශාසනයක් තිබුණ නැත්නම් නන්නත්තරයි නේ. අපිට කවදාහකත් මෙහෙම විවේකයක් හම්බෙන්නෙත් නෑ. විවේකයෙන් මේක බලන්න හිතෙන්නෙත් නෑ. බලලා කියන්න හිතෙන්නෙත් නෑ කියලා සාකච්ඡා කරන්න හම්බෙන්නෙත් නෑ. ඒක අපට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා හම්බෙච්ච වෙලාවේ මේ විදිහට අපි ලියාගමු 100%ක්ම නොවෙන්න පුළුවන්. නමුත් හෙලිකිරීමෙන්ම ලොකු සාන්තියක් වෙන බවයි මට කියන්න ඕන ලගේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී ලැබුණු උපදේශ පරිදි වම දකුණ වශයෙන් මෙනෙහි නොකර ලනුපැදුරේ පාද ගැටෙන ආකාරය දෙස අවධානයෙන් සක්මන් කළෙමි. සක්මන નિરાයසයෙන් මදක් වේගයෙන් සිදු වූ අතර පාද ක්‍රියාත්මක වන ආකාරයේ බයිසිකලයක් පදින්නාම වැනි ආකාරයට දැනුනි. උඩුකය තදවත් යටිකය ඊතා සැහැල්ලු ස්වභාවයක වුණොත් පැවතිනි. ශරීරයේ සීතලත් රෝම කූප වලින් වතුර විදින්නා වැනි සුවදායි බවකුත් දැනුනි. සිත සිතුවිලි ඔස්සේ දිව යන බව අඩු බවක් දැනුනි. ඒ අතර එන සිතුවිලි නිසාද සිතට අසහනකාරී බවක් නොදැනිනි. සිත පාදේහි පවත්වාගෙන සක්මන මුල සිට කෙළවරට දෙතුන් අතාවක් යා හැකි විය. සිත සිතුවිලි ඔස්සේ පිට ගිය විට මුලදී නැවත පාදයට අවධානය යොමු වීමට විනාඩියක් පමණ ගත වූද පසුව සිත පිට යන බව තප්පරයකදී දෙකකදී පමණ කාලයක් තුලදී වැටහි. සක්මන නිම වූ ශරීරයට ඊතා සුවදායි බවක් දැනිනි. ඔය එක ප්‍රකාශයක් ඒ විදිහට කාලානුරූපව ඒ අරමුණ දිහා බලනකොට ඒ අරමුණට සාපේක්ෂව මේ සක්මනේ මේක හිත හිතා මෙනෙහි කර කර කරපු එක නිකාම අනායාසයෙන් වෙන්න වගේ වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නිකන් සදාචලයේ අන්තරයක් යනවා වගේ එහෙනම් බයිසිකලයක් පදින්නා වගේ වෙන්න පටන් ගන්නවා. ඉස්සල්ලා මෙච්චර පටන් ගන්නකොට ආනාපානෙත් ඒ වගේ හරි අමෝරාවක් දැනෙන. කරගෙන කරගෙන යනකොට ඒකේ බේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙම ගිහිල්ලා කවදා හරි දාන ටික වළඳනකොට සත්‍යමත් වෙන්න ගියොත් ඒකත් එපා වෙනවා. ටික දවසක් ගියාට පස්සේ ඒක හේම පුරුද්දට එනවා. දත් මදිනකොට, නානකොට, කනකොට, බොනකොට කරන කරන දේ ඉසලා මෙනෙහි කර කර හරි කෙරුවොත් ටික කාලයක් ගියාම ඉබේම ඒකට මේ භාවනා මධ්‍යස්ථාන කියලා අට සිල් අරගෙන බාපණ දාගෙන නටන්න ඕනේ නැහැ. හැබැයි එහෙම තමයි පටන් අරගන්නේ. එහෙම පටන් අරගෙන යන්න පටන් ගත්තාම පේනවා මේ හැම ක්‍රියාවකම අපට සත්‍යමත් වෙන්න පුළුවන් අන්තිමට හිතෙනවා හොයන්න බලන්න කොහෙදීද සත්‍යමත් වෙන්න බැරි කියලා. ඉස්සෙල්ලා බලන්නේ කොහොමද සත්‍යමත් වෙන්නේ කියලානේ ඒකවත් දන්නේ නැහැ. අන්තිමට කරලා කල් ඉවරනකොට කොහෙදීද සත්‍යමත් වෙන්න බැරි කියන තැනට යනකම් මේක කෙදිගෙන යනවා. ඒ නිසා ඒවා ඒ අත්දකින්න දේවල් මේ විදිහට වාර්තාගත කිරීම නැත්නම් කමඨාන්ත කමඨාන් වාර්තා ලිවීම ඉතාමත්ම වැදගත් වෙනවා කියලා හැදිච්ච ක්‍රමයක් තමයි මහසි භාවනා ක්‍රමය. ඒකේ කියනවා අනිවාර්යයෙන්ම කාට හරි මේ වෙච්ච දේ ලියන්න බැරි නම් ආනිසංස නැහැ කියලා. ඒක චරවත්‍යංශේ දේශනා කරපු එකක්. Tamanට වෙච්ච දේ පැහැදිලිවම තව කෙනෙකුට තේරෙන විදිහට ලියනකොට ඒ ඉදිරිපත් කිරීම හරහා සෑහෙන පෞසුද්ධ වීමක් වෙනවා. ඒතකොට තව කෙනෙකුට ධෛර්යයකුත් එනවා. මේ අපි වගේම ඉන්න තව කෙනෙකුට මේ හිතවිලි ආවට කරදර නොවෙන හැටි එයා දන්නවා. පටන් ගන්නකොට ආයාස කර වුණාට සක්මන පිට වෙලාවක් යනකොට ටික වෙලාවක් යනකොට අනායාසයෙන් සිදුවෙන බව දන්නවා කියලා අර හැකි සංඥාවට වැටෙනවා. ඒකයි මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ ඒකට භාවනා කිරීමේ තියෙන ලාභය. ඒ නිසා මේ විදිහට මේ ඇති කරගත්ත ගැම්ම ඇති කරගත්ත මේ Java කඩා ගන්න නැතුව දිගට ගෙනියන්න කියන එක තමයි දෙන සාමාන්‍ය උපදේශය. සායනස අද දින සක්මන් භාවනාවද පෙරමෙන්ම වේගයෙන් මෙනෙහි කිරීමකින් තොරව ඒකාග්‍රතාවයකින් කිරීමට හැකි විය. පාද තබන සහ ඔසවන අවස්ථා ඊතා තදට වේදනාකාරී ලෙස දැනුණු අතර පාද ගෙන යාම තියුණු ලෙස එනම් හුලම් කපාගෙන යන ඊතලයක් මෙන් ස්වરૂපයක් වැටහුණි. සිත පෙරමෙන්ම සිතුවිලි කරාද පාද කරාද යොමු වෙමින් සක්මනේ නිරත වීමට හැකියිය. පෙරමෙන් දැනුණු යටිකයේ සැහැල්ලු ස්වභාවය නැතුවද තියුණුව දැනුණු පාදයේ වේදනාව නිසා සිත පිට යාම අඩු බවක් දැනුනි. විටින් විට ශරීරයේ යම් ස්ථානවල විදුලියක් යන්නක් මෙන් වේදනාවක්ද මතුවිය. මාගෙරෙහි අනුකම්පාවෙන් සක්මන සක්මන් භාවනා විදිරියට කරගෙන යන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඒ මහසි භාවනා ක්‍රමේ මම ගිලීටි අවුරුදු 3-4ක් විතර ඒක බුරුමේ. ඒකෙදී හරියට මේ සක්මන් භාවනා අගය කරනවා. මේ මිත්‍ති මීතිලත් එහෙමයි. ලොකු තාන්තිකේ තියෙන ප්‍රධානම ගුණය තමයි සක්මන් භාවනාවට පුදුම විදියට හඳුනා දීමක් මේ යුගයේ කරපු යුග පුරුෂේ. ඉතින් ඒක කරනකොට සාමාන්‍යයෙන් කියන්නේ යෝගාවචරයට ඇවිදින බව දැනගත්තොත් ලොකු දෙයක්. ඒ කියන්නේ ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි. 100%ක්ම ලකුණු ලැබෙනවා. ඇවිදිනුට මං ඇවිදිනවා. ඉතින් හිත පිට ගියත් ඇවිදින බව දන්නවා. ආ හොඳයි. ඒ ඇති. සද්දයක් ඇවිල්ලා කරදර වුණත් කමන්නේ ඇවිදින බව දන්නවා. වේදනාවක් ආවත් ඇවිදින බව දන්නවා කියලා මෙයාට පුළුවන් තරම් ධෛර්යය ඇති කරන. ඒක ලියලා කියනවා. ඇවිදින කොටයි ඉඳගෙන ඉන්න කොටයි වෙනස පොඩ්ඩක් බලන්න කියලා. ඒතර කියනවා ඇවිදිනකොට බර වැටෙන්නේ කකුල් දෙකට ඉඳගෙන ඉන්නකොට බර වැටෙන්නේ මේ පස්ස පැත්තට කියලා. එතකොට කියනවා කකුල් දෙකට දැනෙන වේදන බර ඉඳගෙන ඉන්නකොට එක යායට එක දිගට තියෙනවනේ. අරගේ පටන් ගන්නකොට කකුල් දෙකේ තිබ්බට කොයි වෙලාවකවත් කකුල් දෙකේ නෑ එක කකුලක බර තියෙන. ඇවිදිනකොට හැම වෙලාවෙම එක කකුලක බර තියෙන අපි සර්කස් එක වගේ ඉන්නේ. එතකොට දන්න අහනවා. එතකොට බර තියෙන කකුල, බර දරන කකුල, බර අල්ලන කකුල ධම්මනී කරගන්න පුළුවන්. දන්නවද? තේරෙනවද කියලා. ඉතින් ඒකට ඒක බලනකොට කිව්වා දැන් වමේ. ආ එන වම කියලා මෙනෙහි කරන්න. දකුණ දකුණ කියලා මෙනෙහි කරන්න. ඔය කොමියුනිස්ට් කට්ටිය ආපු වෙලාවේදී ඒගොල්ලොත් ඔය මේ රුසියන් ක්‍රමයේ මෙනෙහි කරන්න මේ ලංකාවේ ඉන්න කොල්ලන්ඩ අපිට වැඩි බාල වැඩි මල්ලා ඒකට කියන්නේ මේ මාච් වාස් කරන්න ඉගෙනනවා ඒ කිව්වට left right කිව්වට තේරෙන්නේ නැහැ අපේ කට්ටියට වමන දකුණ කිව්වට තේරෙන්නේත් නැහැ එනිසා දකු වම් කකුලේ ලේන්ස් එකකට ගන්නවා ඉතින් මා කමාන්ඩ් කරනවා කියන්නේ ලේන්සු කකුල නිකං කකුල ලේන්සු කකුල නිකං කකුල ලේන්සු කකුල නිකං කකුල කියලා ලේන්සු කකුල තියෙනකොට වම් කය කකුල තියන්න ඕන නිකං කකුල කියනකොට දකුණු කකුල තියන්න ඕන කියලාලු කොමියුනිස්ට් පක්ෂේ පටන් ගත්තේ කියලා ඔය කේමනන්ද සාංශි කිව්වා. පයස කට්ටනම් මතක ඇති තියෙන කකුල මොන කකුලද කියලා. මේක විශාල දියුණුවක්. ඊට පස්සේ කියනවා එක කකුල එක සැරයට මෙනෙහි කරපු එක දෙකට මෙනෙහි කරන්න කියන ඔසවනවා, තබනවා. ඔසවනවා, තබනවා. ඔසවනවා, තබනවා. ඉතින් එතකොට ඒකේ එකේ පන්තියට ළමයි දෙකේ පන්තියට පාස් වුණා වගේ. මේ වුණාට පස්සේ තමයි යවන එක පෙන්වන්නේ. ඔසවනවා යවනවා තමයි. එතකොට තේිනවා මේක සරුංගලයක් කරනවා වගේ ආහත්‍යන්තරග පියාට වාතය කපාගෙන යනවා වගේ මේ උලඟ කපාගෙන මේ පිටිපතුලේ යන හැටි යටිපතුලේ වදින හැටි පුදුම විදියට තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කය විස්රාම වෙන්න පටන් ගත්තා. ඒක එන්නේ ඉඳගෙන ඇවිදිනවා බදන ගන්න වෙලාවෙ ඉන්නෙත් නැහැ. වම දකුණ කියන වෙලාවෙ ඉන්නෙත් නැහැ. ඔසෝනා තබන කියන වෙලාවෙ ඉන්නෙත් නැහැ. ඒ ඔක්කොම පහු කරලා තර්ඩ් ගියර් එකට විතර වැටෙන්න ඕනේ. ඔසෝනවා, යවනවා, තබනවා. අන්නේ යන යවිල්ල නිකන් මේ ළඹයක් පැද්දෙන්නවා වගේ. සරුංගලයක් මෙහෙම යන්නවා වගේ. ආසෙන්තර තට්ටක් උහුලඟ කපාගෙන යන්න වගේ මේක යන හැටි බලනකොට පේනවා. එතකොට අනික් පය 100%ක්ම බර අරගෙන ඉන්නේ අපේ කයි. එයා එයා සම්පූර්ණ බල සම්ප්‍රේෂණය කරනවා. කරන මේකයි ලස්සන මේ ඡාප් එක මේ කකුලේ වදින්න නැතුව වටේන් ගිහිල්ලා ඒක යා බර ගන්නකොට මෙයා ඉසිලා මෙයා වටෙන් යනවා. ඒක දිහා දැක්කොත් මේ ඇවිදින එක ගැන දැක්කොත් වෙන සර්කස් බලන්න ඕනේ නැහැ. මගේ බර කිලෝ 70ක්. කිලෝ 70ක් එක කකුලක තියේදී අනික් කකුල ලස්සනට ගිහිල්ලා ඉස්සරහින් කකුල තියලා හරි මට බර දීපන් කියනොට මෙයා එකපාරට අරයට බර දීලා අරගෙන යනවා. ඉතින් එතකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ කකුල වැඩ කරන්නේ කරත්තරෝදේක අරයක් වගේ කිය. ස්පෝක් එකක් වගේ කිය. එක ස්පෝක් එකක් යනකොට අනිත් එක ඇවිල්ලා බර ගන්න. ඒ නිසා සතියට නමක් දීලා තියෙනවා ඒ කාරෝ. එකවරකට එක අරයයි බල සම්ප්‍රේෂණය කරන්නේ. ඒක දිහා බලනකොට පේනවා අපි කොච්චරක් ඇවිදින පීවර ගාන වල සතිය නැද්ද? සතිමත් පීවර ගාන කොච්චරද කියලා බැලුවොත් අපි නිකා මනුෂ්‍ය ජීවිතේ නාස්ති කරනවා. මනුස්ස ජීවිතේ නිකම්ම නිකන් නාස්ති කරනවා. ඇහුවොත් අපි ඇවිදපු පය පේවර වලින් 100ට කීයක් නැත්නම් 100ව කීයක් දන්නවද කියලා තමහරු කවදාකවත් හිතන්නේම නැතුව මැරලා යනවා. සක්මන් කරන්න ගිහිල්ලා ගොඩාක් කල් යන්න ඕනේ. ඕක නිකම්ම බයිසිකල් එකක් පදිනා වගේ තේරෙන්න. එහෙම නැත්නම් මේ හුලං කපාන යන වගේ තේරෙනකොට තේරෙනවා පුදුමාකාර වැඩ කොටසක් මේකේ තියෙන. මේ එහෙම කිව්වට කොල්ලෝ කෙල්ලන්ගේ කකුල් දිහා නම් බලන. වන්දන අපි කරන වැඩේ මම මේ කියන්නේ කෙල්ලොත් එහෙම බලනවද වන්දන. ඒ නිසා අල්ලපු ගෙදර මිනිස්සු කකුල් දිහාත් බලනවා. මෙතන බුදුහාමර එහෙම ගුණ හරිපෙන් නෙවෙයි කියන්නේ. උඹේ කකුල් දිහා බලපන්. ඒත් කියනවා කකුල් දෙක දිහාත් බලන්න එපා. බම්බයක් විතර ඉස්සරහින් බලන ගමන් ඒ කකුල් වැඩ කරන හැටි බලන්නයි. ඉතින් කවුද හිතන්නේ එහෙම තියෙන පියවර පාස නිවනට යනවායි කියලා. එහෙම තියෙන පියවර පාස අපි නිවනට යනවා. දැන් බල්ලන්ට හැතැම්ම නෑ වගේ කෝච්චි එනකන් දුවපන් අම්මා. පටන් ගත්තාම හති එලෙලා යනවා මිසක් පියවර වලින් දැනන්නේ කකුලෙන් දැවිදින්න කියලාවත් මතක නැහැ. ඒකට හේතුව මේ මේ මේ සපත්තුකාරයෝ කරපු අපරාධ. අද හැම එකකටම ලාඩම් ගහලා තියෙනවා. එකෙකුට ඔක්කොම පොළොවේ ඇවිදින්න බෑ. කකුලේ මයිල් ඇවිල්ලා තියෙන යටිපතුලේ. ඉතින් අපි අපි ගියා අපි මීපේ මේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට කිරුවා රිට්‍රීට් එකක් 300 ගාණක් විතර ගෙන්න දවස් දෙකක් තියාගෙන. ඉතින් උංගාක් අපි සක්මන් කරවලා පස්සේ වීඩියෝ එක පෙන්නනවා වීඩියෝ එක පෙන්නනවා හරි ෂෝක්. මේ කට්ටිය වීඩියෝ එක දැක්කේ නැහැ නේ. සක්මන් භාවනා නිකන් පෙන්නන්නේ ඕන බෙන්නන්නේ මෙයාට කීයක් කර දීපුවම දෙයි කරලා පෙන්න. ඈ ආ එහෙනම් ගන්න. ඉතින් ඊට පස්සේ දැක්කහම මුස්ලිම් එක්කනේ නෑ දෙමළ මිනිස්සෙක්. මයි ළඟටම ඇවිල්ලා කතා කරන මම කතා කරන්න යන්නේ නෑ. අනේ ස්වාමීන් වහන්සේ මට ඩයබටිස් ඒ නිසා අපේ නෝනා කවදාකවත් සපත්තු දාන්න නැතුව යන්න දෙන්නේ නැතිලු. කකුල මොනවාරි ඇනුනොත් කියලා අවුරුදු 30කට විතර පස්සේ පොළවේ ඇවිද්දා පුදුම සනීපයක්ලු තියෙන. මේ වැලි පොළවේ ඇවිදලා. ඉතින් මං කව යකෝ ඩයබටිස් සනීප කරන්න ඕන නම් ඕක. ඩයබටිස් ලෙඩේ වැඩි කරන්න ඕන සපත්තු දාගෙන මේ ඉඳපන් දිගටම ඩයබටිස්. මේ උඩට පල්ලයට යන්න කියන 10 දවසක් කාට හරි හිතීද කියලා ඩයබටිස්. එක්කෙකුට හිටින්නේ නැහැ. හිටින්න බෑ. මේ කන්ද නැගපියෝ. පින්ඳ පාතේට එනකොට අර පාත්‍රය පල්ලයට ඇවිල්ලා දෙසරයක් යනකොට ඔක්කොම කොලෙස්ටරෝල් බැලන්ස් වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් අර ඔය පාත්‍ර ශාලාවෙන් එහාට ගියාම ඒකට කියන්නේ රිල අහන්දිය කියලා කියන්නේ එතෙන් යනකොට කොන්දර දෙන්න ගන්න. ඊට පස්සේ මයින්ඩ්ෆුල් තමයි. එතකොට හරියටම මතක එනවනේ දැන් ඔබ පයින් ඇවිදින්නේ බරයිනේ අමාරුනේ ආයෙන දැන් ඉතින් මීට අග්ගල කණ්ඩෝම් පුතා එලේ නගින්නෝම් පුතා කියලා තියෙන තියෙන පියවරක් මතකයි මොකද අමාරුයි. ඒ නිසා කට්ටිය ඉන්නේ නැහැ නිසන්වනේ වැඩි කාලෙ. මොකද ඩයබටිස් හරි පේනවනේ. අනික ගන්න මේ දොස්තර මාතර කියන්න දෙයක්වත් නැහැ. මෙහි ගියාට පස්සෙත් එක්කෙනෙක් ඇවිල්ලා කතා කරලා හම්බෙන්න ඕනද මම කබෑ කියලා. ඉතින් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට ඩයබටිස් තියෙනවලු ඒ නිසා රැයට කන්නම ඕනලු. දැන් අවවාන්තිත් වැඩි නිසා රිට්ටි ටිකට ඕගනයිස් වෙච්ච නිසා කන්න හම්බෙන්නේ නැති නිසා මම කරපු දේ ඩයබටිස් බේතුත් ගන්න නැතුව කන්නෙත් නැතුව බ්ලඩ් මොනිටර් කර කර හිටියලු. සාමාන්‍ය ලේ බල බල ලී බැස්සෙත් නැතිලු අද උදේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ මට හොඳටම විශ්වාසයි විතර දවස් 8ක් බෙහෙත් බොන්න ඕනෙත් නැහැ රැට කන්න ඕනෙත් නැහැ කියලා. හැබැයි ඊට වැඩිය කට්ටියට ඕනකම තියෙන මේ ඩයබටිස් තියෙනවයි කියන්න ඕනකම. මොකද ඒක ටිකක් නම්බුකාර ලෙඩක්. කාට හරි තියෙනවා නම් මේ මට තියෙන blood control, cholesterol, blood pressure, දියවිඩියෝ කියලා හරි ආසයි. අපි අම්මට ඩයබටිස් නේ අයියෝ. ඉතින් වෙන කතාවක් නැහැ. දෙරපු දෙක ගලවලා පයින් ඵලයේ ආවෝ. මේ පොළවේ ඇවිදින්න ලයිසන් ගනියව. එතකොට මොකුත් නැහැ මෙන්න ආසයන්තර තට්ට යනවා වගේ සතර සරුංගල යනවා වගේ තේරෙනවා. එතකොට ඉතනවා බුදු ආමතුරු අවුරුදු 45ක් හැමදාම දවසට කිලෝමීටර් 20 18ක් විතර වගේ අඩු ගානේ 16ක් පයින් ගිහිලා තියෙනවා. දැන් ඉන්න කෙනෙකුට කිව්වොත් එහෙම නිකන් රිට්‍රීට් එකට ඇවිල්ලා සෙරපු දෙක දාන්න දෙන්නේ නැහැ කියලා මම දන්නවා ෂුවර් මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු දායි. එහෙම කොහෙද අපි ඉපදෙනකොට සෙරපු දෙයක් අතු ඉපදුනේ. දැන් කොහොමද <laughs> එහෙම නැතු ඉන්නේ කියලා. මේ සපත්තු කම්පැනි වල තියෙන පච. මම ওই වහුගේ මාස දෙකේම සපත්තු සෙරපු දැම්මා. මොකද මේ පිටරට ගියාම නොදා ඉන්නම බෑ. ඉතින් දැන් ආවට පස්සේ ගෙදර ගියා වාගේ. කකුල් දෙකක් නිවන් දැකලා තියෙනවා. දැන් ওই කරබනේ ඉන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා ඒ සතිය පුඩන්නේ සතිය වඩන්නේ සතිපට්ඨානේ වැදගත්ම දේ පයින් අනේක. තක්මන් භාවනා අද අපේ සතිපාසල වගේ ව්‍යාපාරයක් හරියන 150ක් සාක්ෂි වෙලා තිනේ සක්මන. ඒ පිළිබඳව පොඩි ළමයි ලියන ලියමන් කරන කතා පුදුම හිතෙනවා මේ නාකි මෙච්චර ඉක්මනට නාකුනේ ඇයි කියලා හිතෙනවා. මම දන්නවා ෂුවර් අපේ දෙවෙනි પરම්පරාව ඔච්චර ඉක්මනට නාකි වෙන්නේ නැහැ. මොකද උන් ඇවිදිනවා. උන් පයින් ඇවිදිනවා. ඒක නිසා ඔයගොල්ලෝ කැමති වෙන ළමයි සතිපාසලට යනවට. මොකද ඕගොල්ලන්ට සපත්තු දෙකක් දාන්න හම්බෙන්නේ නැහැ. ඩයබටිස් කතා කරන්න හම්බෙන්නේත් නැහැ. ගෙදර පොඩි එකා සතිවාසල්ට ගියොත් අම්මගේ ඩයබටිස් බයිනවා. <laughs> තාත්තගෙත් බයිනවා. ඉතින් ඒ නිසා මේ හුදුවට සතියට තියලා නිවන් යන්නේ පයින් කියලා හිතන්නකො. ඒක ලේසි. ත්‍රිවිල් රොලින් යන්න බෑ. කාර් රොලින් යන්න බෑ. කෝච්චින් යන්න බෑ. ඉන්ටර්කූලර් රොලින් යන්න බෑ. අහතන්තර ඒව ඔක්කොම මම try කරලා බැලුවා. එකකින් අද්ද. පයින් තමයි යන්නේ. එනිසා ඇවිදින ඇවිදින පියවරේ ඔය වාතයේ දිගේ යන වෙලාවේදී යන ගැම්ම දිහා පොඩ්ඩක් බලන්න පුදුම හිතෙනවා. එතකොට මේ දෙපා සතා කියලා අපිට කියන්නේ ඇයි කියන එක තේරෙයි. ඒක ලියලා කරුණාකරලා ලියන්න. කරුණාකරලා සටහන් තියන්න මේ අවදිනකොට ලැබෙන මේ මේ විවේකේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. පුරුද්දන් ලෙස මූලික කර්මස්ථානයට පෙර මා සතර කමඨහන් කෙටියෙන් වඩනවා. අද දිනද මා ආනාපාන සතියට පෙර මෙසේ සතර කමඨහන් පටන් ගත් නමුදු බුද්ධානුස්සතිය හා මෛත්‍රිය වැඩිම ටිකක් දීර්ඝ වුණා. මෛත්‍රී භාවනාව කෙලවර මගේ හිත හොඳින් සමාහිත වුණා. මා ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා. බොහෝ වේලාවක් එක් දීර්ඝ හුස්ම බොහෝ වේලාවකට පසු එක් දීර්ඝ හුස්ම රැල්ලක් දුටුවා. එමෙන්ම ආස්වාසයේ ප්‍රාස්වාසයේ කෙලවර කෙටි විරාමයකින් පසුව නැවත ආස්වාසයේ පටන් ගන්නා බව නිරීක්ෂණය වුණා. මෙසේ සිටින විට පැයකින් පමණ පසුව මට දැනුණා මම උන්නු තැනට ඉහළින් වගේ වාඩි වී සිටින ඉරියව්වෙන් උඩින් සිටින බව දැනුණා. ඉහළ මාලයේ සක්මන් ශාලාවේ ඉහළ මාල ඉහළ මාලයේ සක්මන් සක්මන් ශාලාවේ වාඩි වී සිටින බව දුටුවා. මට බියක් වගේ දැනුණා. එවිට මට මරණ මරණානුස්සතිය මතක් වුණා. ටිකක් මරණ සතිය වැඩුවා. මා නැවත ආනාපානයට ගියා. පැයක් පමණ කාලයකින්ත පසු බලෙන් නැස්සැරියා. ඒත් මගේ අත් දෙක තද වෙලා එකට ඇලිලා වගේ තිබුණා. පින්වත් ස්වාමින් වහන්සේ මෙසේ ආනාපාන සතිය විටින් විට වෙනත් කමඨහනකට මාරු කිරීම සුදුසුද? මාගත් ක්‍රියාමාර්ගයේ නිවැරදිද පෙන්වා දෙන්න. එසේම පුරුද්දක් වශයෙන් ඕනෑම කමඨහනක් කෙලවර මරණ මරණ සතිය වඩනවා. ඒ දිගටම කිරීම සුදුසුද? මේක ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා 1950 ගණන් වල විතර වගේ ලංකාවේ තියෙන පුස්කොළ පොත් සේරම සුද්ධ කරලා එකම පොතකවත් ලංකාවේ තියෙන පුස්කොළ පොත් එකම එකකවත් භාවනා ක්‍රමයක් සම්පූර්ණව නැහැ. තියෙන්නේ සාමාන්‍යයෙන් ඉතින් භාවනාවට පූර්වකෘති ආරීමේ ටිකක් තියෙනවා මිසක මොනක්වත් තිබිලා නැහැ. ඒ ටික ඔක්කොම සූදානම් කරගෙන ඉන්නකොට තමයි බුරුම භාවනා ක්‍රමය ඇවිල්ලා සෝකුසාන්ත දැකලා තියෙනවා මුල සිට අග දක්වාම භාවනා ක්‍රමයක්. ඉතින් ඒකෙන් වහාම ප්‍රයෝජන ගත්තා පස්සේ ගල්දුවේ පණ්ඩිත ශාන්ති කියලා තියෙනවා. අපේ ලොකු ශාන්තිට ස්වාමීන් වහන්සේව ගැටේ ගහගත්ත හැටි කොහොමද බේරුනේ කියලා ලියන්නේ කියලා. ඒකේ ශාන්ති ලියලා තියෙනවා විදුස්සුන් පර විදර්ශනා පරපුර කියලා පොතක්. ඒකෙදී ලියලා තියෙනවා ලොකු ශාන්ති දන්න කාලේ සතර කමඨහන් කියලා කරලා තියෙන්නේ ඔය ગાත ටික හැන්දාවට කියන එක විතරයි. වෙන භාවනා ක්‍රමයක් තිබිලා නැහැ. දැන් මහා සීක්‍රමයේ කියනකොට සතර කමඨහන් උගන්වන්නෙම නැහැ. කෙලින්ම පිම්බීම කෙලින්ම එහෙම නැත්නම් කෙලින්ම ආනාපානට හිත දාන මහා සීක්‍රම කෙලින්ම පිම්බීම කෙලින්ම. එනිසා ওই දෙකටම මත තියෙනවා. ඉතින් ওই දෙක ගැට ගහන එක තැනක් තියෙනවා බික්කුණෝ වාස බික්කුණෝ ආද සූත්‍රය කියලා එකක්. බික්කුණු පස්සේ සූත්‍රය කියලා. ඒකෙදී සවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහෙණි ආරාමයට යනවා. මෙනි ආරාමෙට පාලියෙන් කියන්නේ බික්කුණු පස්සේ කියලා. ගිහිල්ලා ලහනවා නැගිනිනේ සත මේ මහානකමට කරදරයක් නැද්ද? කලාන්ත වෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන්ද? බණ භාවනා කරනවද? මොකද්ද කරන්න භාවනාව කියලා. ඉතින් ඒගොල්ලෝ හරිය කැමති මේ භික්ෂුණීන්වන්සලා හරියම කැමති ආනන්ද සාංශි වඩනවා. ඉතින් ආපු නිසා කියනවා නේ සාංශ බාධාවල් වුණාකත් කරදරයක් නැහැ. හොඳට අපිට සිව්පස්සේ ලැබෙනවා. අපි සමගියෙන් ඉන්නවා. භාවනා කරනවා. ඒකට අහනවා විශ්ලේෂකෙනවා අපි සතර සතිපට්ඨානේ වඩන ආයිති ඒක තමයි හොඳ මේක. ඒ සතර සතිපට්ඨානේ මුල ඔය වගේ මේ සතර මූල කර්මස්ථාන නැහැ. එහෙම නැත්නම් චතුරාර්යක භාවනා නැහැ. ඊට පස්සේ ගිහිල්ලා බුදුරජාණන්සේට මේක වාර්තා කරනවා. නවසරයි සාන්ති මම විවික තිබුණ නිසා ගියා. විපු විකුණු පස්සේට. ඉතින් ඒගොල්ලන්ට කරදරයක් නැතුව සිව්පස්සේ ලැබෙනවලු සමගින් ඉන්නවලු බණ භාවනාත් කරනවලු සතිපට්ඨානේ වඩන්න කියලා. ඒතකොට බුදුරජාණන් මේ ආනන්ද ඒගොල්ලන්ට පණිදාහේ භාවනා අපණිදාහේ භාවනා කියන දේ කියලා දුන්නද කියලා. එතකොට ආනන්ද ආමතුරු කියනවා සාන්ති මම දන්නෙත් නැහැ කියලා. පණිදාය භාවනා අපණිදාය භාවනා ආනන්ද භාවනා කරගෙන යනකොට විපස්සනා වශයෙන් අතිපට්ඨානේ වන්නකොට නන්නත්තර වෙන ගතියක් එනවා. ඉතින් ඒක පාරට නිකන් පුවක් කිත්තක් කරන දෑත බෙද පොළොවේ ගහුවා වගේ ගලක් ගහුවා වගේ විසිරීකට යනවා. සීසීකට යනවා. නන්නත්තර වෙනවා. ඉතින් එතකොට යෝගාවචරය හිතන්නේ මගේ සතිය කැඩිලා, සීලය කැඩිලා, සමාධිය කැඩිලා කියලා ඉතින් මොනවා හරි හොයනවා මේ. හිත නන්නත්තර වෙන්න හේතුව. නෑ ඒ භාවනාව හැටි. භාවනාවේ හරියන වෙලාවක් එනවා නන්නත්තර වෙන වෙලාවක් එනවා ආය හරියන වෙලාවක් එනවා ආය නන්නත්තර වෙනවා. ඉතින් ওই තීරි දිගට කරපෙන්නට තේනවා. නන්නත්තර වෙන්න හේතුවකුත් නැහැ, හරියන්න හේතුවකුත් නැහැ. දිගට කෙරුවොත් ඕක තමයි වෙන්නේ. ඉතින් අර නන්නත්තර වෙච්ච වෙලාවේ සද්ධාවට තුවාල වෙනවනේ. ඒ වෙලාවට බුදුරජාණන්සේ සඳහන් කර තියෙන මේ හිත එකතෙන්කරනද අර පුරුදු භාවනා ක්‍රමයකට හිත දාන්නේ කියලා. දැන් ආනාපාන දිගේ ගිහිල්ලා හිත නන්නත්තරනොත් ආනාපානය අල්ලන්න බෑනේ. එතකොට එක්ක මෛත්‍රී එතකොට අටුවාචාර්යන් වහන්සේ දෙනවා අතරමැදියෙක් වෙලා. ආයේකින් අදහස් කරන්නේ ඒ වෙනකොට මෛත්‍රියට හිත දාන්න, බුද්ධානුසුතියට හිත දාන්න, මරණානුසුතියට හිත දාන්න, අසුභ සතියට හිත දාන්නයි කිය. නමුත් බුදුජානනාංශය එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන්නේ හිත විශ්ින වෙලාවක් එනවා. එතකොට ඒක තැන් කරන්න කියලා. ඉතින් මේ අපි නිස්සාරණවණේ කරන ක්‍රමයේ හැටියට කියන්නේ තමන්ගේ කය ඉන්න ඉරියව්ව ඉඳගෙන වේවා හිටගෙන වේවා ඒක තමයි හිත ඒක තැන් කරන තැන. ආනාපානේ නැති වුණත් ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදින වෙලාවේදී වම දකුණ නැති වුණත් ඇවිදින බව දැනගන්න ආදි වශයෙන් කය තියාගැනීමම ওই සතර ආරක්ෂක භාවනාවේ වෙන දේ වෙනවා. නමුත් මට උගන්වපේ බුරුම ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. ඒ සතරක් භාවනා චතුරක් භාවනා තේරවාදී හොඳ සම්ප්‍රදාන කුල දෙක දැනගෙන ඉන්න. ඒක නිසා අවිස්සුනාට පස්සේ හිත භාවනා යනකොට අවිස්සන එක ස්වභාවයි. ওই දන්න ක්‍රමයකට දාලා නැවත හිත විසිරිච්ච අලුව ටිකක් අලු අකුඩු ටිකක් පැණි ටිකක් දාලා ගුලි කරනවා වගේ ගුලි කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට අමට කමටහන නන්නත්තර වෙන වෙලාවේදී මරණානුස්සතිය හිත දානවා කියන එකට අපි ඔය කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ හොඳ පොටක් පාදලා දුන්නා. ඒ ශාන්තිය කියනවා දැන් අපිට කකුල වේදනාවක් ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා නිදිමත ඇවිල්ලා මොනවාරි ජංජාලියක් කියලා නැගිටින්න ඕනේ කියලා හිතමු. ඉතින් දැන් හිතියට හරියන්නේ වැඩි හරියන්නේ. එතකොට හිතන්න කියනවා දැන් මේ ඊගාවට ගන්නෙ මගේ අන්තිම හුස්ම නම් මම මොකද කරන්න කියලා හිතන්නේ කියලා. දැන් මම මැරෙන්න යන්නේ. මේ අන්තිම හුස්ම කියලා. එතකොට අපිට නැගිටලා යන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා හැම හුස්මක්ම මරණාසන්න වෙලාවේ හුස්ම වගේ කියලා මරණානුස්සති හුස්මක් කියලා ගන්න ඒ වගේම වැද්දගත්ම දේ තමයි හුස්ම ගෙවෙන තැන බලන්න. ඒක තමයි මරණානුස්සති කියන්නේ. පිම්බීම හැකිලිම නැහැ හැකිලිම ගෙවෙන තැන බලන්න. ආස්වාද ප්‍රසවාසනම් කරන ප්‍රසවාසයේ කෙලවර වෙන තැන බලන්න. එතෙන් යනකොට මොකක්වත් නැහැ හිත නිකන් වෙල්ඩින් ලාම්පුවක් වාගේ මේ බල්බ් එක තියෙන කරන්ට් එක වගේ පුදුම කරන්ට් එකක් එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මරණානුස්සතිය දා ගන්නවට නම් මම කැමතියි. එහෙම නැතුව මේ චතුරාර්යක භවනා කරනවා කියන එක මයි විරුද්ධත්වයක් නෑ. මොකද ඒක තේරවාදයේ පිළිගත් වටිනා ක්‍රමයක්. නමුත් ඒ එකම දෙයකින්වත් නිවනට ගුණයක් දෙන්නේ නෑ. ඒක ඔක්කොම කලබල පොඩ්ඩක් නතර කරලා නතර වෙනවා. නමුත් මේ ආනපානෙ වගේ දෙයක් කෙලවරටම යනවා. ඉතින් ඒක නිසා එක්ක චතුරාර්යක භාවනාව එහෙම නැත්නම් කයට හිත දාලා දුුණාට මොහොතේ නැවපදින්න යන්න එපා පොඩ්ඩක් නතර වෙනකන් ඉන්න. ඒකට ওই කියන විදිහට කෙරුවට කමක් නැහැ. හැබැයි ඕක විතරක්ම නෙවෙයි. තව ගොඩාක් ක්‍රම තියෙනවා. දවසේ අවසන් කමඨාන් වார்த்தාව තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සති භාවනාව කරන්නෙමි. පළමුවෙන්ම තුනුරුවන් වැඳ පුදාගෙන මම මෙතන මම මෙතන කියා සිතමින් භාවනාවට මුල පුරන්නෙමි. භාවනා කර විනාඩි 5ක් 10ක් ගිය පසු හුස්ම රැල්ල කෙටි වෙමින් නැවතී යයි. පසුව ඇස් දෙක තද වී ඇති බව දැනේ. අත් දෙකෙන් ශරීරය තද වී ඇති බව දැනේ. පය භාගයක් පයක් පමණ සිටින විට බෙල්ලේ වේදනාවක් දැනේ. පසුව කොන්දේ තද වේදනාවක් දැනේ. ඉන්පසුව මම වේදනාව මෙනෙහි කරමින් අනිත්‍ය බව වටහාගෙන විදර්ශනාවට යන්නෙමි. මම කියා කෙනෙක් නැති බවත් මාගේ කියා කිසි දෙයක් නැති බවත් තමන්ගේ වසඟයට ගත හැකි කිසි දෙයක් නොමැති බව වටහාගෙන අනිත්‍ය භාවනාව වඩන්නෙමි. විදර්ශනාවත් වඩන්නෙමි. මේ විදර්ශනා භාවනාව ගැන කරුණු වටහා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාව ඉල්ලා සිටිමි. එහෙම මේ වේදනාවක් ඇවිල්ලා දුක් වේදනාවක් ඇවිල්ලා ඒක එපා වෙච්ච වෙලාවේ වඩන විදර්ශනාව නම් විදර්ශනාවක් වෙන්නේ නැහැ. ඒක ද්වේෂයක් තියෙනවා. ඉතින් එනේන ඕනෙම දෙයක නැති වෙලා යන එක බලන්න පුළුවන් නම් විදර්ශනාවක් වෙයි. ඒ නිසා විදර්ශනාව වඩන්න යන්න එපා. වැඩෙන්න අරින්න. වඩන විපස්සනා විපස්සනාවක් වෙන්නේ හුඟ දිනක් කරනවා ඒක අතින් කරන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් මල් පිපෙන මල වෙනයි පුප්පන මල වෙනයිනේ. මල් පුප්පල දෙනවා කියලා කියන්නේ. නිලුම් මල් විකුණන කට්ටිය ටට් ටට් ගාලා මල පුප්පන්නේ. අපේ පැත්තේ පුප්පනවා කියලා කියන්නේ කේන්ති ගන්නවා. නේ මම හිතක පුප්පන්නේ නැහැ. ඉතින් මේ හුඟ දෙනේ පිපෙන මල වෙනකොට පුප්පන්න හදන. පුප්පුවම කැතයි. පිපෙන මල ලස්සනයි. ඒ නිසා විදර්ශනා වඩන්න ඕනේ ඔය අවශ්‍ය අඩුම කැඩුම ලං කරනකොට විදර්ශනා වැඩෙනවා. ඒ නිසා එනේනේදී අනිච්ච දුක්ඛ අනත්තම් කියනවා වෙනුවට හරිම ලේසි නද්දකින් ඔබතන් නොදෝමකින් නද්දකින් ඔබතන් නොදෝමකින් කිව්වනම් ඒක ඒක තමයි අනිච්ච දුක්ඛ අනත්තම් කියන්නේ. මගේ භාෂාවෙන් ඕක තමයි. ඉතින් මොන හරි හොඳ නැද්දක් දැක්කම අවිදර්ශනා වඩනවා. හොඳ දෙයක් දැක්කම කෑදර වෙලා ආදරේ සාදරේ පදා ගන්නවා. විපස්සනා කියන්නේ එහෙම පාච්චල් වෙච්ච එකක් නෙවෙයි. විදර්ශනාව තේරෙයි හොඳ දේ නරක දේ ඔක්කොම එහෙම වේදනාවක් ආවට පස්සේ විදර්ශනා කරන්න හදනවයි කියලා කියන්නේ එතන වංචනික ස්වරූපයෙන් ද්වේෂය මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. වේදනාව කන වේදනාව කියලා මෙනෙහි කරන්න. ඒත් ඒක නැති කරන අදහසින්වත් නොදකින්න පතන් නොදොමකින්වත් නෙවෙයි. වේදනාවේ ස්වභාවය දැක ගන්නා ස්වරූපයෙන් මෙනෙහි කරන්න තියෙන්නේ. ඒ නිසා විපස්සනා පිළිබඳ ඉච්ඡරම කරදර වෙන්න එපා. සතිය වැඩිගෙන යනකොට එයා දන්නවා වැඩි කරන හැටි. හොඳයි સમાප්තයි අපි එතකොට විනාඩි 10ක් 15ක් විතර වැඩිපුරත් අරගෙන තියෙනවා කාලය නිසා සභාවෙන් තව ප්‍රශ්න තියෙනවද කියලා මම අහන්න යන්නේ. අපි මෙතනින් අපේ සාමූහික ධර්ම සාකච්ඡාන්තම් කමනාන් සුද්ධ කිරීම නතර කරනවා. අපි තුනට මෙතෙන්ලා සක්මන් කළා තුනට නැවත රැස් වෙනා මෙතන පරියංක භාවනාවක් සඳහා ඒ මතක් කිරීමත් එක්කම ධර්ම සාකච්ඡාවේ සීමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි